මුලින්ම මතක් කළ යුතුයි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්න කලින් ලෝකයට දුන්නු කණිවිඩයක් තියෙනවා. ඒ තමයි මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මේ ශාසනේ ඉදිරියට යනකොට කාලය ගෙවෙමින් ධර්මයේ කියන එක එහෙම වෙන්න පුළුවන්කම නිසා බුදුරජාන් වහන්සේ දේශනා කළා සතර මහා ප්‍රදේශ කියලා කොටසක් බුද්ධහපදේශ සංඝහපදේශ සම්බහුල ථේරාපදේශ ඒකත් ථේරාපදේශ කියලා. යම් කිසි කෙනෙකුට යම් තැනකින් යම් ප්‍රදේශයකින් දහමක් අහගන්න ලැබුණොත් මේක ජීවමාන බුදුහාමුදුරන්ගේ ශ්‍රී මුඛයෙන්මයි අහගත්තේ කියලා. ඒද ඒක එහෙමම ගන්න එපා. ඒක බැහැර කරන්නත් එපා. සුත්තේ උතාරේ තබ්බානි විනේ සන්දස්සෙ තබ්බානි ධම්මතායන් උපනික්කිපි තබ්බානි ඒ අහගත් දේ සූත්‍රයන්ට බහලා බලන්න විනයට බහල සංසන්දනය කරලා බලන්න. ධර්මතාවයන්ට ගලපලා බලන්න. සූත්‍රයට විනයට ධර්මයට ගලපනකොට සසඳනකොට ගැලපෙන්නේ නැත්තම් සැසඳෙන්නේ නැත්තම් බැහැලෙන්නේ නැත්තම් බුදුහාමුදුරුවෝ කියලා කිව්වයි කියලා කිව්වත් මෙයාට වැරදිලා කියලා ප්‍රතික්ෂේප කරන්න. සූත්‍රයට බහලනකොට බැහැලෙනවා නම් ධර්මයට ගලපනකොට ගැලපෙනවා නම් විනයට සැසඳෙනකොට සැසඳෙනවා නම් මේක සුභාසිතයක් කියලා ගන්න. සංගත්ථේරාපදේශ මුළු සංඝයාම මුළු සංඝයාම මේ විදිහට කියනවා කියලා කවුරු හරි කිව්වොත් මුළු සංඝයාම කිව්වා ඒක එහෙමම ගන්න එපා බැහැර කරන්නත් එපා සූත්‍රයට විනයට ධර්මයට ගලපලා බහලා සසඳලා බලන්න ගැලපෙන්නේ නැත්තම් බැහැලෙන්නේ නැත්තම් සැසඳෙන්නේ නැත්තම් මුළු සංඝයාටම වැරදිලායි කියලා තීරණය කරන්න බහලනකොට බැහැලෙනවා නම් ගැලපෙනකොට ගැලපෙනවා සසඳනකොට සැසඳෙනවා නම් සංගයම කියන වචනේ හරි කියලා ගන්න. සම්බවුල තෙරාපදේශ බොහෝ භික්ෂුන් වහන්සේලා කියනවා මෙන්න මේ විදිහට කියලා කිව්වොත් ඒද සූත්‍ර විනය ධර්මයට ගලපන්න ගලපනකොට ගැලපෙන්නේ නැත්තම් සැසඳෙන්නේ නැත්තම් බැහැලෙන්නේ නැත්තම් බොහෝ භික්ෂුන්ට වැරදිලා කියලා අයින් කරන්න බහලනකොට බහැලෙනව නම් ගලපනකොට ගැලපෙනව නම් සැසඳනකොට සැසඳෙනව නම් බොහෝ භික්ෂූන් කියන මේ පදේ හරි කියලා ගන්න. ඒකත් හේරාපදේශ දක්ෂ ව්‍යක්ත පඬිත කියලා කියන එක තෙරුන් වහන්සේ නමක් මෙහෙම කියනවා. කියලා හම්බ වුණොත් ඒක ගන්න එපා. බැහැර කරන්නත් එපා. ඒකද සූත්‍රයට විනයට ධර්මයට ගලපලා බහලා සසඳලා බලන්න. ගලපනකොට ගැලපෙන්නේ නැත්නම් බහලනකොට බහැලෙන්නේ නැත්නම් සසඳනකොට සැසඳෙන්නේ නැත්නම් ඒ දක්ෂයි වික්තයි පඬිතයි ධර්මදරයි කියන ඒ තෙරුන් වහන්සේටත් වැරදිලා කියලා අයින් කරන්න ඒක ගැළපෙනවා නම් බහැලෙනවා නම් සැසඳෙනවා නම් ඒ තෙරුන් වහන්සේ කිව්වත් ඒක ගන්න කියලා බුදුරජාන් වහන්සේ අපිට මුලින්ම එක න්‍යායක් දුන්නා. එතකොට ඒකෙන් පෙන්නවා ගතානුගතිකව પરම්පරාවෙන් බොහෝ කාලයක් සිටයි ආවේ බොහෝ කාලයක සිට මේ අර්ථය කියනවා කියලා එහෙමම කරපින්නා ගත යුතු නැහැ කියන එකක් පෙන්වනවා. ඊගාවට තව කාරණාවක් තියෙනවා. කොතනකින් හෝ යම් ධර්මයක් අහනකොට බුදුහාමුදුරුවෝ ශ්‍රී මුකෙන් දේශනා කළා කියලා හෝ මුළු මහත් සංඝයාම කියනවා කියලා හෝ බොහෝ භික්ෂූන් කියනවා කියලා හෝ දක්ෂ වික්ත තෙරණමක් කියනවා කියලා හෝ කොතනකින් හෝ යම් ප්‍රදේශයකින් අපිට යම් දහමක් ලැබුණොත් යම් කරුණක් ලැබුණොත් ඒක සූත්‍රයට ගලපලා විනයට ගලපලා ධර්මයන්ට ගලපලා ගන්න කියලා පෙන්වනවා කතමස්මෙන් සුත්තේ යෝතාරේ තබ්බානි කතමස් විනේ කතමස්මෙන් විනේ සන්දසෙ තබ්බානි කතමස්මෙන් ධම්මතායන් උපනික්කෙපි තබ්බානි කුමන සූත්‍රයන්ටද කුමන විනයටද කුමන ධර්මයන්ටද ගැළපිය යුත්තේ කතමස්මෙන් සුත්තේ යෝතාරේ තබ්බානි කුමන සූත්‍රයන්ටද චතුස්සු අරිය සත්‍යේතු චතුරාර්ය සත්‍ය පෙන්වන සූත්‍රයන්ට ගැළපෙනවා නම් කතමස්මෙන් විනේ සන්දස්සිතබ්බානේ කුමන විනයටද යදි රාග විනේ දේශ විනේ මෝහ විනේ රාග ద్వේෂ මෝහ හික්මෙනවා නම් ඒ රාග දේශ මෝහ හික්මෙන ධර්මයන්ට ගලපනකොට ගැලපෙනවා නම් කතමස්මින් ධම්මතායන් උපනික්ඛෙපිතබ්බානේ කුමන ධර්මයන්ටද යදි පටිච්ච සම්පාදේ ඒ පෙන්නන ධර්මය කුමන ධර්මයන්ටද ගැලපිය යුත්තේ පටිච්ච සමුපාදයට. චතුරාර්ය සත්‍යයට ගැලපෙනවා නම් පටිච්ච සමුපාදයට ගැලපෙනවා නම් රාග දේශ මොහ හික්මෙනවා නම් ඒ කොතනකින් ලැබුණත් ඒක නිවැරදි කියලා ගන්න ගැලපෙන්නේ නැත්තම් ඒක වැරදි කියලා අයින් කරන්න. දැන් තියෙන ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් චතුරාර්ය සත්‍ය ඝටිත වූ රාග ద్వේෂ මෝහ විනේනේ වන්නා වූ ධර්මතාවයන් පෙන්වන්නා වූ පටිච්චසමුපාදයේ පෙන්වන්නා වූ ඒ ධර්මයන් අපි දන්නේ නැත්තම් මොකද කරන්නේ අපි මොකේට බහල්ලාද මොකේට සසඳලාද මොකේට ආදේශ කළාද මේ දේශනාව හරි හෝ වැරදි කියලා තීරණය කරන්නේ එතකොට අපි යම් මොන විදිහකට හෝ තීරණයක් ගත්තත් ඒ තීරණය අහේතුකයි ඒක සමාහයට හරි වෙන්න පුළුවන් නමුත් પરම්පරාවෙන් પરම්පරාවට හරි කියලා පෙන්වන්න තරම් ඒක ශක්තිමත් නෑ සාක්ෂියක් නෙවෙයි අර අවුරුදු සෝවලට කණාමුට්ටි බින්දිනකොට වදින්නේ ඒ වගේ එකක් තමයි ඒ හරි ගියනම් හරි ගිය එක. වැරදුණු වැරදිච්ච බව පේන්නේ නැහැ. වැරදි එක හරි කිව්වොත් ඒක පේන්නේත් නැහැ. සාසනයට වෙන හානිය මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. ඉතින් එහෙම තැනකින් දහමක් අහලා ඒක තීරණය කරන්න දැනුමක් නැති අපි යමක් හරි කියලා හිතුමතේට හිතාගෙන තීරණය කළා නම් තියෙන්නේ. එබඳු සංකල්පයකින් යුක්තව නම් අපි ලෝකෙට අවවාද අනුශාසනා කරන්නේ. මේ ශාසනය බොහෝ කලක් සුරස්ථායි වෙයිද? ඉතින් මම මෙතෙන්දි මතක් කළ එක දෙයක් ස්වාමීන් වහන්සේ ඒ නිසා ශාසනයේ මූලිකම වගකීමක් මේ ත්‍රිපිටකයේ අධ්‍යයනය කරන එක බලන එක. ඉස්සෙල්ලා කියලා දෙන්න කෙනෙක් නැතිනම් හොඳ පෑනකුයි පොතකුයි තියාගෙන මුලක ඉඳන් කියවන්නවත් ගන්න. කියවන සූත්‍රයක් ගානේ නොතේරෙන වචන නොතේරෙන තැන් ලියා ගන්න. ලියාගෙන පස්සේ ගිහි වේවා පැවිදි වේවා මේකේ නියම විදිහට අර්ථය පෙන්වන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන කෙනෙක් හම්බ වුණාම ඒ කාරණාව ලියා ගන්න. එතකොට අපිට පුළුවන් මේ ශාසනයේ කොතනක හෝ වැරද්දක් තියෙනවනම් මෙන්න මෙතන වැරදි. මෙන්න මේ ධර්මතාවයේ වැරදි. මෙන්න මේ කාරණා වැරදි කියලා නිර්ණය කරන්න තීරණය කරන්න. වැරද්ද හරි ගස්සන්න පුළුවන්. ඒක අපේ වගකීම. යම් තැනක නිවැරදි නම් මේක වඩාත් නිවැරදි කියලා බය නැතුව තහවුරු කරන්න පුළුවන් හයියක් එනවා. මම මේ ටික මතක් කළේ ස්වාමීන් වහන්සේ මම මේ ටික කියන්නේ මගේ පෞද්ගලිකයම කියන්න නෙවෙයි නමුත් අවුරුදු 15ක් විතර කාලයක් පුරාවටම මම ධර්මය හොඳට හෙව්වා, හිතුවා, බැලුවා, ගවේෂණය කළා. එහෙම පිටකය හොඳට හිතද්දි බලද්දි මට තේරෙනවා වැටහෙනවා අද මේ ශාසනේ මේ තරම් දුරට උත්සාහවත් වෙන අය හිටියත් මේකේ ප්‍රයෝජන නැති වෙන්නේ විශාල අඩුපාඩුවක් වැරද්දක් තියෙනවා අපි අද දරාගෙන ඉන්න අර්ථවල කියලා. මම ස්වාමීන් ඒක මතක් කරන්නම්. නමුත් අර මං කිව්වේ මුලින්ම වචනේ මං කියපු එක එහෙමම ස්වාමීන් ගන්න එපා. ඒක බැහැර කරන්නත් එපා. ඒ වචනේ අරගෙන පැත්තකට තියාගෙන ස්වාමීන් වහන්සේලා පිටකේ සිසාරා ගවේෂණය කරන්න. පිරිසිදු බුද්ධ වචනේ පින්වත් ස්වාමීන් වහන්සේ මගේ පෞද්ගලික අදහස ත්‍රිපිටකය කියන්නේ ජීවමාන බුදුහාමුදුරුවෝ වගේ. මම දැක්කේ නෑ ත්‍රිපිටකය තුල පොඩිම වැරද්දක්වත් සමහර විට මුද්‍රණ දෝෂයක් ඇරුණකොට මෙන්න මේ කාරණාව මෙන්න මේ තැනින් වැරදි කියලා කියන්නේ යමක් මම දැක්කේ නැහැ. ඉතින් මම මේ පෙන්වන්න හදන කාරණාව ස්වාමීන් වහන්සලා අහගන්න ඒක දෘෂ්ටි වශයෙන් ගන්න එපා. ඒක බැහැර කරන්නත් එපා. අනිත් ග්‍රන්ථ එක සසඳන්නත් එපා. ත්‍රිපිටකය එක සසඳන්න. පෙළ දහම් එක සසඳන්න. පෙළ දහමට තියලා බලන්න සැසඳෙන්නේ නැත්තම් බැහැලෙන්නේ නැත්තම් මං කියන මේ දර්ශනය මේ කියන්න හදන කාරණාව අයින් කරන්න. බැහැලෙනව නම් සැසඳෙනව නම් මං කියන හින්දා නෙවෙයි. බැහැලෙන නිසා සැසඳෙන නිසා ගන්න. ඒකෙන් මම මතක් කළේ ස්වාමීන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළා යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සම්පාදම් පස්සති යෝ පටිච්ච සම්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති යම් කිසි කෙනෙක් පටිච්ච සම්පාදේ දන්නවා නම් එයා ධර්මයේ දන්න කෙනෙක් යම් කිසි කෙනෙක් ධර්මයේ දන්නවා නම් එයා පටිච්ච සම්පාදේ දන්න කෙනෙක් කියලා එතකොට යම් තැනක පටිච්චසමුප්පාද ධර්මයේ වැරදුණු ධර්මයේ වැරදුනා ධර්මයේ වැරදිනා නම් වරදිනේ පටිච්චසමුපාදයේ කියන තැනින් වැරදීමෙන්මයි කියන කාරණාව පෙන්වනවා. යම් තැනක ශාසනයේ වරදින්නේ ධර්මයේ වරදින්නේ එක දෙයක් වැරදුනොත් විතරයි. පටිච්ච සමුපාදය කියන ධර්මතාවයේ වැරදුනොත් ධර්මයේ වරදිනවාමයි. ධර්මයේ වැරදුනොත් පටිච්ච සමුපාදයේ වරදිනවාමයි. පටිච්චසමුපාද ධර්මය පෙන්වන ධර්මය හරියුත් ධර්මය හරියා ධර්මය හරියුත් පටිච්චසමුපාදේ හරියනවා. ඊට පස්සේ ධර්මය හරියුත් අර්ථය හරියනවා අර්ථය හරියුත් ප්‍රතිපත්තිය හරියනවා ප්‍රතිපත්තිය හරියුත් ප්‍රතිවේදේ නැත්තම් ඵලය හරියනවා. පටිච්චසමුපාදේ වැරදුණොත් ධර්මය වර්ධිනවා ධර්මය වැරදුණොත් අර්ථය වර්ධිනවා අර්ථය වර්ධිනොත් ප්‍රතිපත්තිය වර්ධිනවා ප්‍රතිපත්තිය වර්ධිනොත් ප්‍රතිවේදී නැත්නම් මාර්ගඵල වර්ධිනවා සම්පූර්ණ මේ වැරද්ද සහ නිවැරද්ද මත පටිච්චසම්පාද ධර්මයේ වැරද්ද සහ නිවැරද්ද මත මේ ශාසනයෙම නිවන් දකින්නවා හෝ නොදකින්නවා කියන කාරණාව තීරණය වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී අපි හැම කෙනෙක්ම බොහෝ කාලයක් එකම විදිහට මේ පටිච්චසම්පාද ධර්මයේ ඉගෙනගෙන සජ්ජායනා කරගෙන ආවා. නමුත් ත්‍රිපිටකය ගැන ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කරනකොට අද මේ තියෙන ක්‍රමය වැරදි කියලා මට තේරෙනවා. තියෙන ක්‍රමය ගැන තියෙන අර්ථ අරගෙන තියෙන ක්‍රමය වැරදි කියලා තේරෙනවා. වැරදි කියලා පෙනෙනවා. මෙන්න මේ විදිහට අර්ථය ආවොත් මේ සූත්‍රයට බැහැලෙනවා විනයට ගැලපෙනවා ධර්මයන්ට ගැලපෙනවා කියන උත්තරයක් ආවා. ඒක මම පොඩ්ඩක් මතක් කරන්නම් මේ පටිච්ච සමුප්පාද ධර්මය ශාසනයේ හදවතයි ස්වාමීන් වහන්සේ. ඉතින් මේ තැන කවදා හරි කොතනක හරි වැරද්දක් තිබුණත් ධර්ම විනය නැත්නම් ත්‍රිපිටකය පරිශීලනය නොකරන නිසා ඒක ගුරුතැන්හි තබාගෙන කටයුතු නොකරන නිසා අපි බොහෝ දෙනෙකුට පෙනෙන්නේ නැහැ බලන් උවමනාවකුත් නැහැ බලන් දන්නෙත් නැති වෙලා පහුගිය කාලේ පටිච්චසමුපාදය ගැන මම දන්න විදිහට දේශනා කළා ස්වාමීන් වහන්ස අපිට ਸਰවත්තා මට ਸਰවත්තා ඥානය නැහැ. හැම දෙයක්ම මට බෑ. අපි ඉපදිලා සාමාන්‍ය ලෝකෙ කෙනෙක් හැටියට මේ ශාසනයට ආවේ. ඉතින් මෙච්චර කාලයක් තිබුණු දෙයට එකපාරට අනිත් පැත්තට මට යමක් පෙනෙන්නේ නැහැ. ඉතින් වර්තමානය තුල පටිච්චසම්පාදයට අර්ථ පෙන්වන ධර්මතාවයට පුළුවන් තරම් සාධාරණයක් කරන්න මම උත්සාහවත් වුණා. නුවණින් බලලා. ඒ තිබුණු ක්‍රමයටම පරස්පර නොවන විදිහට අර්ථය පෙන්වන්න මම වග බලා ගත්තා. නමුත් ජීවිතයෙන් ධර්මයේ දකිනකොට ජීවිතයට පෙනෙනකොට මා අපදේශෙන්ට ගලපනකොට මේකේ එන්න එන්න එන්න මේ අර්ථය දුරස් බවක්මයි මට වැටහෙන්නේ. ඉතින් මම ඒකෙදි තියෙන ප්‍රශ්න ටිකක් කියන්න. ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකයේ පටිසම්භිදා මග්ගේ ඥාන කතාවල ධම්මට්ඨිති ඥානය නැත්තම් පච්චේ පරිග්ඝහ ඥානය කියලා කොටසක් තියෙනවා ත්‍රිපිටකයේ මෙන්න මේ ධම්මට්ඨිති ඥානයේදී පටිච්ච සමුපාදය සම්මර්ෂණය කරන්න හොඳට පෙන්නනවා පටිච්ච සම්පාදයේ අංග 12ක් වශයෙන් මෙනෙහි කළ යුතුයි අංග 12 තුන් කාලයෙන් මෙනෙහි කළ යුතුයි කොට්ටාස හතරකින් මෙනෙහි කළ යුතුයි ආකාර 20කින් මෙනෙහි කළ යුතුයි කියලා පටිසම්පාදයේ මෙනෙහි කරන ආකාරය පෙන්වනවා. ඒ ටික බැලුවාම දැක්කහම හරි පරස්පරයක් ඇති වෙනවා අද වර්තමානයේදී අපි දන්නා වූ સિદ્ધාන්තයට. අද පටිච්චසමුපාදයේ ස්වාමීන් වහන්ස අවිද්‍යාවෙන් පටන් අරගෙන ජරා මරණ දක්වා අංග 12ක් තියෙනවා. හරි. අංග 12 තුන් කාලෙන් බලන්න කියලා කිව්වහම අපිට වර්තමානයේදී උගන්වලා තියෙන්නේ අපි ඉගෙනගෙන තියෙන්නේ අර්ථ වශයෙන් පෙන්වන්නේ අංග 12 අතීත වර්තමාන අනාගත කියලා තුන් කාලෙකින් කඩලා පෙන්වන්න. අවිද්‍යා සංඛාර පෙරයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා වර්තමාන විපාකයි තණ්හා උපාදාන භව වර්තමාන හේතුයි ජාති ජරා මරණ කියන දෙක අනාගත ඵලයි කියලා. මේ අත පෙන්නලා තියෙන ක්‍රමය ගත්තාම ওই ක්‍රමය තුල අපි හිතුවේ නැති වුණාට ගැටලු රාශියක් තියෙයි ප්‍රශ්න රාශියක් තියෙයි සැසඳෙන්නේ නැති ධර්මතා විශාල ගොන්නක් තියෙයි අද වගේම උප්පත්තියක් නේ පෙර ජීවිතය දැන් අපි දැක්කා අවිද්‍යා සංකාර පෙර තණ්හා උපාදාන අවිද්‍යා සංකාර පෙර විඥාන නාම උපසලායතන පස්ස වේදනා කියන ටිකනේ අද අපේ ජීවිතයේ ආරම්භය එහෙනම් අපි ගියේ ජීවිතයේ කොතනක හරි ඉපදිලා හිටියනම් එතනත් මේ වගේම ආරම්භයේ විඥාන නාම උපසලායතන පස්ස වේදනා කියන ටිකක් මිසක අවිද්‍යා සංඛාරය ඒ ජීවිතෙත් නෑ ඊටත් එහාට යනවා. ඒත් ජීවිතය ගත්තාම එතනත් උපන්න කියනකොට විඥාන නාම රූප සලයතන පස්ස වේදනා අවිද්‍යා සංඛාර එතනත් නෑ ඊටත් එහාට යනවා. එක වැරද්දා. ඊට පස්සේ අවිද්‍යාවෙන් කාමවචර මට්ටමක කර්ම කළා විඥාන නාම රූප සලයතන පස්ස වේදනා කියන මේ ටිකක් හදාගත්තොත් කාමවචර මට්ටමේ වේදනාවකට තණ්හා උපාදාන කළොත් ආපහු කාම භූමියේම මිසක රූප අරූප ලෝකෙක උපදින්න තියෙන ඉඩ නැහැ. ඊගාවට මෙතන ඉඳලා අපි කියනවා අද තණ්හා උපාදාන බව කියන මේ හේතු ටික නිසා අනාගත ඵල ජාත් ජරා මරණ මේ ටික තණ්හා මූලිකයි කියලා අද තණ්හා උපාදාන බව නිසා අනාගතයට හටගන්න ටික ජාති ජරා මරණ කියලා. අනාගති උපන්නාට පස්සේ ඒකට පෙන්නනවා තණ්හා උපාදාන කියලා නෙමෙයි පෙර අවිද්‍යා සංකාරය කියලා අවිද්‍යා සංකාරය පෙන්වන්නේ. දැන් පෙර ජීවිතයේ අපි ඉපදිලා හිටියානම් පෙර ජීවිතේ විපාකයට අපි කර්ම රැස් කළා නම් අපිට කිව්වේ එතන ඇති කරගත තණ්හා උපාදාන බව මේ ජීවිතයේ ස්කන්ධ ටික හදනවා කියලා. පෙර ජීවිතයේ කිව්වේ මේ පැත්තට තණ්හා මූලික ධර්මතා කියලා. දැන් ඉපදුනහම අපි කියනවා නෑ අවිද්‍යා සංකාරයෙන් හටගත්තේ කියලා. අන්තිමට එකම තැනකට අවිද්‍යා සංකාරයි තණ්හා මූලිකයි කියලා මේ පැත්තට මේ පැත්තට අපිව කරකවනවා මිසක සහේතුකව පෙන්වන්නේ නෑ. මම කියන එක තේරෙනවද දන්නේ නෑ ස්වාමීන් වහන්සේලාට. පෙර ජීවිතයේ අපි හිටියානම් කොතනක හරි එතන ඒ වේදනාව ආරම්භය තණ්හා උපාදාන වෙලා කෙලෙස් ටිකක් අපි හදාගත්තා නම් එදා අපිට පෙන්නුව නේද අනාගත ජාති ජරා මරණ අනාගතයි කියලා ඒ ස්කන්ධ ටික තණ්හා මූලිකයි කියලා පෙන්නුව නේද ස්වාමීන් වහන්සේ හරි දැන් අපි මෙතෙන්ට ඇවිල්ලා පෙර ජීවිතේ තණ්හා උපාදාන නිසා හටගත්ත කියන භව නිසා හටගත්ත කියන එක නෙමෙයි කියන්නේ අද අපි ඉදිරිපත් කරන්න මොකද්ද අවිද්‍යා සංකාරේ පෙරජී කියලා තණ්හා මූලිකයි අවිද්‍යා මූලිකයි කියලා ස්කන්ධ දෙකක් දෙපැත්තක් පෙන්වනකොට තණ්හා මූලික ස්කන්ධ ටික මොනවද අවිද්‍යා මූලික ස්කන්ධ මොනවද කියලා පෙන්නලා නැහැ. ඔළුව වටේ කරකවනවා විතරයි අපිව. අවිද්‍යා මූලික කියලත් එකම එක පෙන්වනවා තණ්හා මූලික කියලත් එකම එක පෙන්වනවා. අවිද්‍යා මූලික එක මොකද්ද කියලා අහුවාම තණ්හා මූලික එක පෙන්වනවා. තණ්හා මූලික එක මොකද්ද කියලා අහුවාම අවිද්‍යා මූලික එක පෙන්වනවා. මම දන්නේ මේක ටිකක් හිතන්න ස්වාමීන් වහන්සේලා පටිච්චසම්පාදයේ චක්‍රයක් ලියාගෙන හිතන්න. අද ඔය ගන්න ක්‍රමේ ඔය වගේ තව වැරදි තියෙනවා අඩුපාඩු ගොඩායි. නමුත් පිරිසිදු ත්‍රිපිටකයට හිත තබල බැලුවොත් ත්‍රිපිටකේ ඔය මං කිව්වේ ධම්මට්ටිති ඥානයේදී අංග 12 තුන් කාලෙන් බලන්න පෙන්වන හැටි වෙනත්. කොහොම නෙමෙයි. අංග 12 තුන් කාලෙන් බලන්න. දැන් අපි ওই වචනේ ඇහෙනකොට ඒකයි හුරු පුරුදු ගතිය අපේ ඉස්සරහට එන්නේ. අංග 12 තුනට කඩලා බැලුවා විද්‍ය සංකාර පෙරයි විඥානාවරු මේ ටික වර්තමාන අනාගත ඵල. නමුත් බුදුහාමුදුරු දේශනා කරන්නේ අංග 12 තුන් කාලෙන් කියන්නේ අවිද්‍යාවෙන් පටන් අරන් භවයේ දක්වාම ජාති ජරා මරණ දක්වාම අතීතේදිත් අවිද්‍යාව නිසාම සංඛාර වුණා. වර්තමානත් අවිද්‍යාව නිසාම සංඛාර වෙනවා. අනාගතයටත් අවිද්‍යාව නිසාම සංඛාර වෙනවා. අතීතයේදී සංකාරය නිසාම විඥානීය වුණා. වර්තමාන සංකාරය නිසාම විඥානීය වෙනවා. අනාගතයට සංකාරය නිසාම විඥානීය වෙනවා. අතීතයේදී විඥානයේ නිසාම නාම රූප වුණා. වර්තමානත් විඥානේ නිසාම නාම රූප වෙනවා. අනාගතයේදීත් විඥානේ නිසාම නාම රූප වෙනවා. අතීතයේදීත් නාම රූප නිසාම සලායතන වුණා. අදද නාම රූප නිසාම සලායතන වෙනවා. අනාගතයටත් නාම රූප නිසාම සලායතන වෙනවා කියලා අංග 12 තුන් කාලෙන් බලන්න කියන්නේ. අංග 12ම අයිති එක භවයකට. අතීතයේදීත් මේ අංග 12ම මේ මේ ප්‍රත්‍යයෙන් වුණා අදද මේ අංග 12ම මේ ප්‍රත්‍යයෙන් වෙනවා අන මෙහෙම තිබුණොත් අනාගතයටත් මෙහෙම වෙනවා කියලයි පිරිසිදු පෙළ දහමේ පෙන්වන්නේ ලොකු වෙනසක් අංග 12 තුනට කඩන එකත් අංග 12 තුන් කාලෙන් බලන එකත් අංග 12 තුනට කඩලද අංග 12 තුන් කාලෙන් බලන්න කියන වචනයට අද අපිට උගන්වලා තියෙන්නේ අංග 12 තුනකට කඩන්න. අතීතට අංග 2යි වර්තමානයේකට අංග 8යි අනාගතයට අංග 2යි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අංග 12 තුන් කාලෙන් බලන්න කියලා අංග 12ම අතීතෙදිත් මේ වැරද්ද වුණා අදත් මේ වැරද්ද මෙහෙම වුණොත් මෙහෙම වෙනවා අනාගතයටත් මෙහෙම වෙනවා ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදාය මං උපජ්ජති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධය මං නිර්ජ්ජති මෙය ඇති කල්ලි මෙය වෙයි මේ ධර්මයන්ගේ ඇතිවීමේ මේ ධර්මය ඇති වෙනවා. මෙය නැති කල්හි මේ නොවේ මේ ධර්මයන්ගේ නැතිවීමේ මේ ධර්මය නැති වෙනවා කියලා මේ හේතුඵල ධහම තුන් කාලෙන් බලන්න පෙන්වන්නේ. ඊට පස්සේ පෙළ දහමේ කොට්ටාස හතරකින් බලන්න උගන්වනවා. දැන් වර්තමා අපි බලන්නේ කොහොමද? අතීත හේතු නිසා වර්තමාන ඵල වර්තමාන ඵල නිසා වර්තමාන හේතු වර්තමාන හේතු නිසා අනාගත ඵල කියලා කොටස් හතරක් බලනවා මේ අංග 12. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අංග 12 කොටස් හතරකින් බලන්න කියලා හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යාර්ථයෙන් අවිද්‍යාව ප්‍රත්‍යයයි අවිද්‍යාව නිසා සංඛාරය ඇති වෙනවා කියලා ධර්මතාවයෙන් පෙන්නවා. ඊට පස්සේ අවිද්‍යාව හේතුයි සංඛාරය හේතු සමුප්පන්නයි. අවිද්‍යාව පටිච්චයි සංඛාරය පටිච්ච සමුප්පන්නයි. අවිද්‍යාව ප්‍රත්‍යය සංඛාරය ප්‍රත්‍ය සමුප්පන්නයි කියලා මේ කොටස් හතරෙන් බලන්න කියනවා. අංග 12ම අතීතයේදීත් අංග 12ම මෙන්න මේ ප්‍රත්‍ය හතරෙන් උපන්නා. වර්තමානත් මේ ධර්මයේ මේ ප්‍රත්‍ය හතරෙන් උපදිනවා. අනාගතත් මේ ධර්මයේ මේ ප්‍රත්‍ය හතරෙන් උපදිනවා කියන කාරණාවක් වෙන්නවා. මෙන්න මේ පෙළ දහමේ තියෙන ධර්මතාවයන්ට ගලපලා බලනකොට අද පටිච්චසමුපාදයේ අද අපි දන්නා අර්ථය සම්පූර්ණ වැරදි කියන අදහසක් තියෙනවා. ස්වාමීන් වහන්ස මුළු භ්‍රමචර්යාවටම බලපාන සිද්ධියක් මේක. නිවන් මඟ සම්පූර්ණ විවෘත වෙනවද නැති වෙනවද කියන එකට වග කියන එකම තැන. ඒකට හේතුව මම කියන්නම්. ස්වාමීන් වහන්ස අවිද්‍යා මූලික සහ තණ්හා මූලික කියලා ස්කන්ධ දෙකක් තියෙනවා. නමුත් අද දවසේදී අවිද්‍යා මූලිකයි තණ්හා මූලිකයි කියන දෙකම එක තැනකට පෙන්වන්නේ සහේතුකව මෙන්න මෙතනයි කියලා පෙන්වන්නේ නැහැ. නමුත් ඇත්තටම පටිච්ච සමුපාදේ අවිද්‍යා මූලික තණ්හා මූලික කියන උත්තර දෙක ලැබුණොත් ඒ මත තමයි ප්‍රතිපදාව කියන එක ගොඩනගන්නේ. අද ප්‍රතිසන්දිය අවිද්‍යාව මූලිකයි කියන උත්තරය අපිට තියෙන හිඳයි තණ්හා උපාදාන වර්තමාන හේතු නිසා තණ්හාව නැති කළ යුතුයි කියන උත්තරයක් එන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ ප්‍රතිසන්දිය තණ්හා මූලික වුණොත් උත්තරයක් එනවා නිවන් දකින්න අවිද්‍යාව නැති කළ යුතුයි කියලා අවිද්‍යාව මූලික ස්කන්ධ ටිකෙ මිදෙන්නට උත්තර එනවා. අපි දැන් බලමු පටිච්චසම්පාදයේ සැබෑම જાතිය කියන තැන අයිති කොතෙන්ටද කියලා. අද අපි අද අපි ඉපදීම නැත්තම් જાතිය දකින්නේ සංඛාරපච්චය විඥානං කියන තැනින් අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියන තැනින් නමුත් පෙළ දහම ගත්තොත් ස්වාමීන් වහන්සේ හොඳට සිහි කළොත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදින සංස්කාරය විස්තර කළොත් අපි පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිජ්ජාභි සංකාර කියන තුන් සංකාරයක් පෙන්නනවා සංකාරයේ උප්පති ස්ථාන පෙන්වුවොත් පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ්ජාභි කියන තුන් සංඛාරයක් පෙන්නනවා කර්මවලට ඒ සංඛාරයේ උප්පති ස්ථාන පෙන්වුවා මං ඕක ධම්මසංගණියේ කර්මසිතකින්ම කිව්වොත් යස්මින් සමයේ කාමවචර කුසල චිත්තං uppannෝ හෝති සෝමනස්සහගත සසංකාරක ඥාන සම්ප්‍රයුක්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ තස්මින් සමේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති කියලා වෙනනවා. යම් කලක සොම්නස් සහගත නුවණින් යුක්ත වූ කාමවචර කුසල චිත්තේ උපදිනේද කිසියෙකුගේ මෙහෙවීමකින් තොරව කොහොමද රූපය අරමුණු කරගෙන හෝ සද්දය අරමුණු කරගෙන හෝ ගන්ධය අරමුණු කරගෙන හෝ රසය අරමුණු කරගෙන හෝ පොට්ටබ්බේ අරමුණු කරගෙන හෝ ධර්ම අරමුණ අරමුණු කරගෙන කියලා කර්මසිත ඇති වෙනකොට පෙන්වනවා ආයතන හයම අරමුණු කරගෙනයි මේ කර්මසිත ඇති වෙන්නේ කියලා. ඊට පස්සේ විස්තර කළොත් සංකාරපච්චය විඥානං කියන එක. හොඳට බලන්න සංකාරපච්චය විඥානං කියන චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන හයක්ම පෙන්වනවා. නමුත් අපි සංකාරපච්චය විඥානං කියලා එක ප්‍රතිසන්දි සිතක් ගැන විතරයි කතා කරන්නේ. පෙළදහම ස්වාමීන් වහන්සේලා කියවන්න සංයුත්ත නිකායේ දෙකේ පටිච්චසම්පාද විභංග සූත්‍රය වගේ කියවන්න මේ සූත්‍රවල හොඳට තියෙයි. විඥානය කියන්නේ මොකද්ද කියලා සංකාරපත්‍යෙන් උපදින විඥානය, විඥානපත්‍යෙන් උපදින නාම රූපය නාම රූපයෙන් උපදින සලායතන කිව්වහම චක්කු සෝත ගාන ජීව කාය මන ස්පර්ශ චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස ජීව සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස වේදනාව ගත්තාම චක්කු සම්පස්ස ජා වේදනා සෝත සම්පස්ස ජා වේදනා ගාන ජීව කාය මනෝ සම්පස්ස ජා වේදනා තණ්හා රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා කියලා මේ වගේ කාරණා ටිකක් වෙන්නනවා නමුත් අපි අද දවසේදී කතා කරන්නේ සංකාරපච්චය විඥානං කියන තැන ප්‍රතිසන්දියක් ගැන විතරයි. ඒ සිත නිසා නාම රූප වල ආයතන හැදුනහම ඊට පස්සේ ඒ ආයතනට ගැටලා චක්කු විඥාන සෝත විඥාන උපදිනවා ඒවට නාම රූප නැහැ. අර ප්‍රතිසන්දිවට මේ තිබුණු නාම රූප දෙක තමයි අර විඥාන වලට ඊට පස්සේ ඍජුව බලපාලා තියෙන්නේ. ඒ විඥාන නිසා නාම රූප වෙනවා කියන සිද්ධි නැහැ. එතකොට මම මේ ඔක්කොම වැරදි સિદ્ધාන්තයන් ටික පෙන්වන්නේ අපි අදයි කියන්නේ සංකාරපච්චය විඥානං කියන එක ಜಾතිය කියන තැනට අයිති කියලා. නමුත් පෙළේ හොඳට ගවේෂණය කළාම ත්‍රිපිටකේ ඒකේ පෙන්වන්නේ බහුපච්චය ಜಾති කියලා. උප්පත්තිය පෙනවන්නේ ප්‍රතිසන්දිය පෙනවන්නේ සංකාරපච්චය විඥාන කියන තැනින් නෙවෙයි. භවපච්චය ಜಾති කියලා භවය කියන තැනුයි ප්‍රතිසන්දිය පනවලා තියෙන්නේ පෙළ දහමේ. නමුත් අද අපි පටිච්ච සම්පාදයේ ಜಾතිය පනවන්නේ උප්පත්තිය පනවන්නේ සංකාරපච්චය විඥාන කියන තැනින්. නමුත් පෙළ දහමේ පිටකේ ජාතිය කියන එක පනවලා තියෙන්නේ කොතනින්ද? භවය කියන තැන. භවපච්චය ජාති කියන තැන. එතකොට මේකේ ලොකු වෙනසක් තියෙනවා. භවපච්චය ජාති කිව්වොත් දැන් අහුව ජාතිය කුමක් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස මේ දුකට හේතුව මොකද්ද? ජාතිය. ජාතියට හේතුව කුමක්ද? භවය. භවයට හේතුව කුමක්ද? උපාදානය. උපාදානයට කුමක් හේතුද? තණ්හාව. තණ්හාවට කුමක් හේතුද? වේදනාව කියලා බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් අවධාරණය කරනවා. කිසිම තැනක නැහැ සංකාරපච්චය විඥානං කියන තැනකින් જાතියක් පනවලා. ජරා මරණයක් පනවලා ස්වාමීන් වහන්සේ ප්‍රතිසන්දිය සංකාරපච්චා විඥානං කියන තැනින් පැනවුවොත් එන දෝෂයක් තියෙනවා. චක්කු විඥාන, සෝත ගහන ජීවා කාය විඥාන, නාම රූප සලායතන පස්ස වේදනා කියන ටික අපේ ජීවිතේ වෙනවා. ඒ ටික නැති කරන්න බෑ. කෙලේ ප්‍රතිසන්දියට පැමිණියොත් ප්‍රතිසන්දි වශයෙන් පැමිණි ටික කෙලෙස් ඇති බව නිසාවත් නැති බව නිසාවත් නැති කරන්න බැරි වෙනවා. ඒක පිළිදෙන් දකින්න විතරයි පුළුවන් වෙන්නේ. අවිද්‍යාවෙන් හටගත්තු ධර්මතා ටික ජීවිතයේ වුණා නම් මට අවිද්‍යාව ඇතුලේ ඉන්න වෙන්නේ. ඒක ජාති ජරා මරණයන්ගේ යුක්ත ස්කන්ධ ටිකක්. අවිද්‍යාවෙන් හටගන්න ස්කන්ධ ටික ජාතිජරා මරණයෙන් යුක්ත ස්කන්ධ ටික. එතකොට මට මේ ජීවිතේ ජාතිජරා මරණ ස්කන්ධ ටිකේ পায় ගහලා පිහිටලා ඉඳගෙන මතු තමයි ජරා මරණයෙන් මිදෙන්න වෙන්නේ. එහෙම වුණොත් මේ ශාසනයේ බාහිර ශාසනයකයි අතර වෙනසක් නැහැ. දෙවියන් වහන්සේ ළඟට ගියාම සදාතනික විමුක්තියක් ලැබෙනවා කියන දර්ශනයත් සදාතනික ස්වර්ගයට යන එකත් මරණයෙන් පස්සේ සදාතනික නිවනට යන එකත් අතර වෙනසක් නැහැ. නමුත් මට බය නැතුව කතා කරන්න පුළුවන් මේ ජීවිතය සම්බන්ධ සිද්ධියක් නම්. බුදුහාමුදුරු දේශනා කළේ ඉන්නකම් පුළුවන් තරම් ජරාමර දුක් විඳලා මරණයෙන් පස්සේ දුකෙන් මිදෙන දර්ශනයක් දහමක්ද මේ ජීවිතයේදීම අප්පමත්තා නමියන්ති යේ පමත්තා යත මත අප්‍රමාදෝ වූ නොමියෙක් ප්‍රමාදෝවන් මලාවැණේ කියන වචනයක් දේශනා කළේ තථාගතයන් වහන්සේ අප්‍රමාද භවයෙන් මේ ජීවිතේම නොමියෙන්න පුළුවන් බවට පත් වෙන නිසා නෙවෙයිද අජර අමර අජර කියන්නේ ජරාවක් නැහැ අමර කියන්නේ මරණයක් නැහැ අජර අමර කියන්නේ ජරා මරණ ජරා මරණ නැති නිවන මේ ජීවිතේ ලබා ගන්න සාක්ෂාත් කරන්න බැයිද එහෙනම් අපිට? පටිච්චසම්පාදයේ ඔය අර්ථය ගත්තොත් ජරා මරණ මේ ජීවිතේ නැති කරන්න බෑ. මම මෙතෙන්දී වගකීමකින් යුක්තව මතක් කරනවා ඇත්තටම අපේ ප්‍රතිසන්දි නැත්තම් මව කුසක බැස ගන්න ටික උප්පත්ති ටික අයිති තණ්හා මූලිකව අවිද්‍යාව මූලිකව නෙවෙයි තෘෂ්ණා නැමැති වඩුවයි මේ ගේ හදලා තින්නේ ස්වාමීන් වහන්සේ අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරකං දිත්තෝසි පුනගේ හන්නකහසි පෙන්ව බුදුරජාණන් වහන්සේ මේ හදන තෘෂ්ණා නැමැති වඩුව නොදැකීමෙන් බොහෝ කාලයක් මම ආවා. මේ ගේ හදන වඩුව මම දැක්කා කියලා පෙන්වන්නේ. ප්‍රතිසන්දි වශයෙන් හටගත් ස්කන්ධ ටික තණ්හා මූලික වුණා නම් තණ්හාවෙන් හටගත් ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි නොදන්නා අවිද්‍යාව නිසා අද අපි කර්ම රැස් කරගෙන ආයතන ටික උපදවාගෙන ලෝකේ මවාගෙන සිද්ධියක් නම් බුදුහාඳුර පෙන්වන්නේ. අද අවිද්‍යාව නැති කළා සලායතන නිරෝධ කළා ප්‍රතිසන්දි වශයෙන් හටගත් ස්කන්ධ ටිකේ ජීවත් වෙන ඊටාම ගැඹුරු දර්ශනයක් මේකෙන් පෙන්වන්නේ මේ තරම් අතිශය ගැඹුරු දර්ශනයක් කිසියෙකුට අභිභවනය නොකළ නොහැකි තුන් ලෝක ධාතුවේ දර්ශනයක් බුදුදහම. නමුත් ඒක හුදු වචන ටිකකට සීමා වෙච්ච උඩින් යන ඕනම කෙනෙකුට හැපි හැපි ඉන්න පුළුවන් වචන ටිකකට සීමා වෙලා තියෙනවා මේ වැරද්දෙන්. මේ සිද්ධිය හරි නොගියොත් මගේ පෞද්ගලික අදහස මොකද මට මගේ අදහස කියන්න පුළුවන්. ඒක ගන්න නොගන්න එක ස්වාමීන් වහන්සේලාගේ හෝ හැමෝගෙම වැඩක් හැබැයි තනි තීරණ මත නෙමෙයි මම මුලින් මතක් කළේ ගන්න හෝ නොගන්න එක කළ යුතුයි ස්වාමීන් වහන්සේලා වගකීමෙන්ම තව කාගෙන්වත් අහලා හෝ කවුරුවත් කිව්වට ගලපලා නෙවෙයි. Tamanට ගැළපෙන හිතෙන හින්දා නෙවෙයි. පරම්පරාවෙන් આવට නෙවෙයි. පිටකේ තිබුණට නෙවෙයි. කෙනෙක් කිව්වට නෙවෙයි. ආචාර්යවරු ඉගන්වුවට නෙවෙයි. පොතපතේ තිබුණට නෙවෙයි. හොඳට පෙළ දහම ඉගෙනගෙන ඒකට ගලපලා ගැළපෙන නිසා ගැළපෙන නිසා ගලපන්න ගලපලා බලන්න ගැළපෙනවනම් මේක ගන්න. නැත්තම් බැහැර කරන්න. අවධාරයෙන් යුක්තව මතක් කරනවා මේ සිද්ධිය හැදුනේ නැත්තම් හැදුවේ නැත්තම් අවශ්‍ය නැහැ උත්සාහවත් වෙන්න මේ ජීවිතේ නිවන් දකින්න. ලැබෙන්නේ නැහැ. විමුක්තිය කියන එක නිවන කියන එක දුකෙන් මිදීමක් නම් මිදෙන්න ඕනේ දුක මත හිටගෙන ඉන්න දර්ශනයක් නම් අපිට තියෙන්නේ. යමක් නිරුද්ධ කළ යුතු නම් නිරුද්ධ කරන තැන ජීවිතය කියලා පෙන්වන පැවැත්මක් නම් අපිට තියෙන්නේ. එහෙනම් දුකේ මිදීම බලාපොරොත්තු වෙන්නේ මරණයෙන් පස්සේ. මම කතා කරන දේ තේරෙනවද කියන එක මම දන්නේ නැහැ. නොතේරෙනු නම් කාරණාවක් මතක් කරනවා. පැවිද්දෝ කියන්නේ මේක තේරෙන මට්ටමට ඔළුව ගත යුතුයි කියන එක. එහෙම නැත්නම් අපේ පැවිදිකම පළක් නැහැ කියන එක. ඒ ජීවිතයෙන් බුදුහාමුදුරන්ට යහපතක් කරන්නේ නැහැ. මගේ බුද්ධ ශාසනයට සේවයක් කරන්නේ නැහැ මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයට සාධාරණයක් කරන්නේ හොඳට හිතන්න පුළුවන් නුවණක් තියන අය. එයා ඒ අය මේ ලෝකෙට ආවේ ශාසනය රකින්න ශාසනයෙන් රැකෙන්න නෙවෙයි. ඒ නිසා සමාව වෙන්න ඕනේ මම මේ ටික කියනකොට මගේ හිත හිතට දුකක් නිසා මම මෙහෙම කියන්නේ. මේ ශාසනය ඕන කෙනෙකුට මේ විදිහට ඇදගෙන යන්න පුළුවන්කම තිබුණේ අපේ මනසෙ මේ ටික නැති හින්දා ස්වාමීන් වහන්සේ. හරියට සෙක්කුවක බැඳ හරක් ටික කරකවනවා වගේ අතනින් පෙන්නනවා මෙතනින් පෙන්නනවා එහාට මෙහාට පෙන්න පෙන්න නිවන කියලා එකක් වටේ කරකවනවා අපිව. නමුත් අපි කවුරුවත් බලන්නේ කවුරුවත් හිතන්නේ ඔහේ ගතානුගතිකව කරපින්නගෙන දුවනෝ මිසක. ඉතින් මෙන්න මේ වැරද්ද හදනවද නැද්ද කියන කාරණාව ඉතුරු වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේලාට. මට චුට්ටක්වත් බයින්න අවශ්‍ය නැහැ. පටිච්චසම්පාදේ වෙනස් කරනවා බුදුදහම වෙනස් කරනවා 아무තු බණක් කියනවා කියලා. මම කියලා නැහැ. මම කියලා තියෙන්නේ ප්‍රඥාවෙන් ගවේෂණයකට උත්තු පැත්තක් තියෙනවා. බලන්න කියන කාරණාව. බොරුවට අපි වචන කතා කිරීම නෙවෙයි අවශ්‍ය. මං කියපු මේ කාරණා ටික බලන්න. සංයුත්ත නිකායේ දෙවනි පොතේ ဒုတိ ය ඥානවස්තු සූත්‍රය බලන්න. මේකේ පෙන්නනවා සත්ත සත්තරී ඥානවත්තුනි දේසිස්සාමිති තන් සුනාත සාදුකම් මනසිකරෝත භාසිස්සාමිති මහණෙනි නුඹලට පටිච්ච සමුපාදයේ ආරම්භය සත්‍යත්‍ය ඥානයක් මම දේශනා කරනවා පටිච්ච සමුපාදයේ ආරම්භය නුවණවල් 77ක් මම දේශනා කරනවා මෙන්න මේ දේශනාව හොඳට අහන්න මනාකොට මෙනෙහිත් කරන්න කියලා පෙන්නනවා. මොකද්ද සත්‍යත්‍ය ඥානෙ? අතීතයේදීත් අවිද්‍යාව නිසාම සංඛාර වුණා අවිද්‍යා නිරෝධයෙන්ම අතීතදී සංඛාර නිරුද්ධ වුණා කියලා යම් කෙනෙක් දන්නවනම් අදද අවිද්‍යාව නිසාම සංඛාර වෙනවා අවිද්‍යාව නැතිවීමෙන්ම සංඛාර නැති වෙනවා කියලා දන්නවනම් අනාගතයටත් අවිද්‍යාව නිසාම සංඛාර ඇති වෙනවා අවිද්‍යාව නැති වෙනවා සංඛාර නැති වෙනවා කියලා දන්නවා නම් 6යි අතීතයේ අවිද්‍යාව නිසා සංඛාර ඇති වුණා අවිද්‍යාව නැති වෙනකොට සංඛාර නැති වෙනවා කියලා අවිද්‍යාව ඇතිවීම අවිද්‍යාව නිසා සංඛාර ඇතිවීම ගැන නුවණයි අවිද්‍යාව නැති වෙන සංඛාර නැතිවීම ගැන නුවණයි නුවණවල දෙකයි වර්තමානත් අවිද්‍යාව නිසාම සංඛාර ඇති වෙනවා අවිද්‍යාව නැති වෙන සංඛාර නැති වෙනවා කියලා සංක වර්තමාන අවිද්‍යාව වර්තමාන සංකාරයේ ඇතිවීම නැතිවීම ගැන දන්නා නුවණවල හතරයි. අනාගතයට අවිද්‍යාව නිසාම සංකාරය ඇති වෙනවා අවිද්‍යාව නැති වෙනවා නැති වෙනවා කියලා දන්නා දෙකයි හයයි. මේ සංඛා අවිද්‍යාව නිසාම සංඛාරය ඇති වෙනවා අවිද්‍යාව නැති වෙනවා සංකාරය නැති වෙනවා කියලා දන්නා වූ නුවණක් තියෙනං ඒකද අනිච්චයි සංකතයි පටිච්ච සම්පන්නයි කියන නුවණක් තියෙ. ඒකද දන්නා වූ දක්නා වූ කෙනෙක් නෙවෙයි. ඒකද නුවණක් ඒ නුවණද සංකතයි පටිච්චසම්පන්නයි කියලා දන්නවා කියලා එක නුවණක් කරබය හතයි. අවිද්‍යා ඉඳලා සංකාර සංකාරෙන් ඉඳන් විඥාන විඥානෙන් ඉඳන් නාම රූප නාම රූපෙන් ඉඳන් සලආයතන සලආයතන ඉඳන් පස්ස පස්සෙන් ඉඳන් වේදනා වේදනෙන් ඉඳන් තණ්හා තණ්හා ඉඳන් උපාදාන උපාදාන ඉඳන් භව භව ඉඳන් ජාති ජාතින සජරාම කියන කාරණා ටික අතර 11ක් තියෙයි. ඔය 11 මේ තුන් කාලෙට වරනගලා එකකට හත ගානේ හතේ ඒවා 11ට කියනවා 77ක් කියලා. මේ සත්‍යත්‍ය ඥානය ගන්න පුළුවන්ද අංග 12 තුනට කඩලා මේ සත්‍යත්‍ය ඥානය ගන්න පුළුවන්ද අවිද්‍යා සංකාරයේ පෙරයි විඥානා මුසලතන පස්ස වේදනා දැන් තණ්හා උපාදාන දැන් ජාති ජරා මරණ අනාගතයි කියලා අංග 12 තුනට කඩලා සත්‍යත්‍ය ඥානයක් ගන්න පුළුවන් නම් මට අරගෙන පෙන්වන්න ඒ සූත්‍ර බොරුද එහෙනම්? පිටකේ බොරුද? අද පෙන්නන බාහිර ග්‍රන්ථ වලින් පෙන්නන අර්ථයේද හරි පිටකේද හරි කියන එක තීරණය කළ යුතුයි. එතකොට අපි කවුරු ස්වාමීන් වහන්සේ මේව බලන්න ඇස් නැත්තෝ වගේ කන් නැත්තෝ වගේ අපි ගොළු බීරු වගේ අන්ධය බීරු වගේ ඉන්නේ ත්‍රිපිටකයේ තියෙයි කබඩ් එකේ මල් පහන් තුඳුනුත් අල්ලයි පූජා කරයි ඒත් අවිද්‍යාව කියන එකේ পায় ගහගෙන ඉන්නේ මට සමා වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ මම මේ ටික කියන්නේ හදලා ගන්න නැගිටව ගන්න මට ඕනේ මගේ ස්වාමීන් වහන්සේලා නැගිටලා ගන්න මිසක මට මම දන්නවා ස්වාමීන් වහන්සේලා දන්නේ කියන තැන කියන්නේ මට ඕනේ මන් දන්නවා මගේ ස්වාමීන් වහන්සේලා නැගිට දවසටයි ශාසනය නැගිටින්නේ කියන එක. ස්වාමීන් වහන්සේලාටයි මගේ බුදුහාමුදුරන් ඔය යලි ජීවමාන කරන්න පුළුවන් කියන එක මට තේරෙනවා. ඒ හින්දා ස්වාමීන් වහන්සේ මම මේවා කියන්නේ. ස්වාමීන් වහන්සේ දෙමව්පියෝ තමන්ගේ ගෙදර දරුවන්ට ගහන්නේ බයින්නේ හදාගන්න ඕනේ හින්දා. අල්ලපු ගෙදර ළමයිට ගහන්න යන්නේ ඒකෙන් කියන්නේ මගේ නෙමෙයි කියන එක. මට ඕනේ නැහැ කියන එක. ඒ ළමයා හදාගන්න ඕනේ නැහැ කියන එක. ගෙදර දරුවට ගහන්නේ බයිනේ හදාගන්න ඕනේ කියන එක. ස්වාමීන් වහන්සේ වැඩි හිටියුන සමාවෙන්න මම මෙහෙම කියන්නේ මගේ කියන හැඟීමෙන්ද අපේ කියන හැඟීමෙන්ද මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයට අයිති කියන හින්දා මමත් ඒ ශාසනයට අයිති හින්දා එහෙම හැඟීමක් නැත්තම් මම කතා කරන්නේ නැහැ අපි යන්නේ නැත්තේ අනිත් අන්තුටු පිරිවිජ අසුපෝල්ට ඒවා හදන්න අපිට අවශ්‍ය නැති නිසා. ස්වාමීන් වහන්සේලා එකතු කළා මෙහෙම කතා කරන බයින්න නෙවෙයි හදන්න ඕනේ නිසා. හදා ගන්න ඕනේ නිසා. පිටකයේ බැලුවනම් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේට තේරෙයි අද අපි ඉන්නේ කොතනද කියලා. අපේ ජීවිත මෙහෙමවත් රැකලා තියෙන ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන්ගේ බලෙන් කියලා මට වෙලාවකට හිතෙන්නේ. අපි ගාව තියෙන චුට්ටක දසම මාත්‍රයක්වත් තියෙන හැකියාවකින් නම් නෙවෙයි. බුදුහාමුදුරු අනන්ත සංසාරේ දන් දුන්නු එකේ පිනට තාම මට දන් ලැබෙන්නේ. බුදුහාමුදුරු අනන්ත සංසාරේ සිව්පසේ පූජා කරපු එකේ පිනට මම තාම යැපෙන්නේ. මගේ හැකියාවෙන් නෙමෙයි කියලා හිතෙන්නේ. ඇයි ඒ අපි බුදුහාමුදුරන්ට සලකලා තියෙන මොන විදිහටද කියන එක පෙන්වනවා. බුදුහාමුදුරට සැලකුව වෙන්නේ ස්වාමීන් වහන්ස උදේ හවස තුන් වේලටම බුද්ධ පූජාවන් පූජා කළා කියලා. එපා නෙමෙයි. කළ යුතුයමයි. නමුත් පරිනිර්වාණ අවස්ථාවේදී දෙවියෝ බ්‍රහ්මයෝ මිනිස්සු නොයෙක් විදිහේ ස්තුති ගීත කියද්දී බුදුහාමුදුරු දේශනා කළේ ආනන්ද ඒව තථාගතයන් වහන්සේට කරන පූජා නෙවෙයි ඒව ඒගොල්ලන්ට කරගන්න පූජා. ඒකෙන් ඒගොල්ලන්ට පින් සිද්ධ වෙනවා. යමෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්ති හැසිරෙනවා නම් එයයි විතරයි මට කරන උපකාරය කියලා. මොකද බුදුරජාණන් වහන්සේ සාරාංශකයේ කල්පලක්ෂයක් පෙරම් පිළිවේ අහිංසක එක මිනිසියෙකු හෝ සසර දුකින් මට ඈතර කරවන්න පුළුවන් නම් කියන අවංක කරුණාබර හදවතකින් ස්වාමීන් වහන්සේ අපිට ඒ ටික කළලා දෙන්න පුළුවන් නම් මගේ බුදුහාඳුරන්ගේ බලාපොරොත්තුවක් ඉෂ්ට කළලා දුන්න වෙනවා. බුදුහාඳුරන්ට කරන්න පුළුවන් ඉහෙළම කෘතුපාකාර ගුණේ සලකපු කෙනෙක් වෙනවා. ඒක මට කරන්න බෑ ස්වාමීන් වහන්ස මම ධර්මයේ තුල ජීවත් වෙන්නේ නැතුව ධර්මයේ කියන එක දන්නේ නැතුව. ඉතින් ඕන කෙනෙකුට ස්වාමීන් වහන්ස අපිව රවට්ටන්න පුළුවන් වෙලා තියෙන්නේ පුළුවන්කම තියෙන්නේ. අපි මේ ධර්මයේ පරිශීලනය නොකළ නිසායි. මම ওই කියන කාරණා ටික බලන්න මේක සහේතුකද නැද්ද කියලා. මේ පටිච්ච සම්පාදේ වැරද්ද ලැබුණොත් රහතන් වහන්සේලා ලෝකෙ බිහි වීම නවත්තන්න බැරි වෙයි. නමුත් මේ යන ක්‍රමයට ගියොත් බිහි වුණොත් පුදුමයි කියලා මට හිතෙන්නේ. මගේ පෞද්ගලික අදහස නම් ස්වාමීන් වහන්සේලා තීරණය කරන්න. මේ કોઈ කාරණාවද සහේතුක කියලා. මම මුලින්ම කිව්වේ ඒකයි පොතපත්වල තියෙන්න පුළුවන්. බොහෝ අය කියන්න පුළුවන්. නමුත් පිටකේ ගවේෂණය කරලා ආදේශ කරලා බලන්න. ඇස් ඇතුව බලන්න. ස්වාමීන් වහන්සේ පටිච්ච සමුප්පාදය අංග 12 තුන් කාලයෙන් බැලිය යුතුයි කියලා මම කාගෙන් හරි දැනුමක් ඉගෙනගෙන ඔළුවේ තියාගෙන ඒ දැනුමෙන් නම් මේ අකුරු ටික දිහා බලන්නේ මට වෙන එකක් පේන්නේ මට පේන්නේ ඒක. නමුත් පෞද්ගලික දෘෂ්ටි කෝණයෙන් Tamange මනසේ නැතුව ඒක දිහා බැලුවොත් හොඳට පේරෙයි මේ කියන්නේ වෙන එකක් නේ කියලා. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ වැරද්ද කවදා වුණාද කවදා කළාද කවුද කළේ කොහොමද කළේ කොතනද කළේ කියන එකක් මම දන්නේ නමුත් මට පේනවා මේක වැරදි. අවිද්‍යෙන් අවිද්‍යාවෙන් පටන් අරගෙන භවයේ දක්වාම තියෙන ඔක්කොම ටික අයිති කර්ම භවයට. බහුපච්චය ಜಾති කියන තැන උපදිනවා ආයත් ප්‍රතිසන්දි ස්කන්ධ ටිකේ පිහිටලා ඉඳගෙන ඒකේ ඇත්ත නොදන්නාකම නිසා ආයත් අවිද්‍යාවෙන් කර්ම භවය හදා ගන්නවා. ආයත් භවපච්චය ජාති. ඔහොමම යන්නේ අපි. මම ඕකට මට තේරෙන විදිහට තව ගොඩාක් අඩුපාඩු ඇති. තේරෙන විදිහට මම අර්ථයක් කියන්නම්. මට දැනෙන විදිහට. මං කිව්වේ අඩුපාඩු වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ සමා වෙන්න ඕනේ මොකද මට සරලතා ඥානය නැහැ. ඇත්තටම මාත් වැටි වැටි නැගිටින කෙනෙක්. බොහෝම මහන්සියෙන් පිටකේ ගවේෂණය කර කර හොය හොය ලිය ලිය සටහන් කර කර හරි බයයි මම. චුට්ටක් හරි වැරද්දක් කිව්වොත් වැරද්දක් වුණොත් කල්ප ගණනක් පැහැෙන අපායයි. මම නොදන්නා කමින් බොරුවක් කිව්වේ කියන එකට සමාවක් නැහැ කියලා මම දන්නවා. නොදන්නා කම බලවත් අකුසලයක්. ඉතින් ඒ හින්දා සර්පයෙක් අල්ලන්න යන කෙනයි ධර්මය අල්ලන කෙනයි අතර වෙනසක් නැහැ ස්වාමීන් වහන්සේ. සර්පය වැරදි තැනින් ඇල්ලුවොත් ඒකම එයාගේ අවසානයේ හේතුව. ධර්මය වුණත් අල්ලන එක වැරදියට ඇල්ලුවොත් අහු වුණොත් ඒකම එයාගේ අවසානය. හොරකමක් කළොත් සතෙක් මැරුවොත් වනචරකමක් කළොත් ඒකේ තරම් ලොකු පාපයක් නෙවෙයි. ඒකෙන් මම ඕනනම් පෞද්ගලිකව අපායටත් යයි. නමුත් ධර්මයේ වැරද්දුවොත් දෙවි මිනිසුන් සහිත ලෝකයටම පාඩුවක්. ඒ වැරද්ද ඒ අසත්පුරුෂකම යයි ශාසනයේ ගොඩාක් කල්. ඉතින් ඒ නිසා මේවට අර්ථ ගැනීම හරීම අපහසුයි ස්වාමීන් වහන්සේ. මම මේ කරන්නෙත් ලොකු වගකීමක් කරපිට දරාගෙන ලොකු වෙහෙසකින් මොකද මේකේ තියෙන බරසාරකම ඊට එයා හරියට තියුණු උල් පිහි උඩ කරනන් දක්වන මිනිහෙක් වගේ මට අද හයියට කෙනෙක් නැහැ ස්වාමීන් වහන්සේ මම බලන අර්ථේ වැරද්දක් පෙන්න ගන්න කල්යාණ මිත්‍රයෙක් මගේ කරට කර හැපිලා හිටින ඉන්නවනම් මම තනියම ඉන්න ඔක්කොම දන්නවා කියන කැමති කෙනෙක් නෙමෙයි හරි කැමති මං ගන්න අර්ථයක අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්නන සත්පුරුෂයෝ දකින්න ඇසුරු කරන්න. අදට ওই ටිකක් හරි මට හරියට උපකාර වෙන්නේ කශ්‍යප හමුදුරු රාහුල හමුදුරු එහෙම. මොන හරි දෙයක් ගත්තොත් ඔක්කොම මට හරියන්නේ නැහැ ස්වාමනස මම හරි නැහැ. සමහර ඒවා ගත්තාම මට පෙන්නනවා බන්ති ඔක වැරදි නැද්ද මෙහෙම කියලා. හැබැයි මම දැනගන්න ඕනේ පෙන්නකොට ඒක නිවැරදිව ඒක නිහතමානීව තේරුම් ගන්න. මට තේරුණොත් මම ගන්න අර්ථයට වඩා ඒක නිවැරදි කියලා මම පොඩි හඳුරු මේක ඇත්ත තමයි කියලා මම පිළිගන්නවා. මම කියන්නේ මම මේ දරන උත්සාහය සාසනය බේරගන්න දරන උත්සාහයට ස්වාමීන් වහන්සේලට උපකාරයක් වෙන්න කියන එක. ඇඟේ හයියෙන් නම් නෙමෙයි. නුවණක හයියකින් ඒක ඕනේ. ඉතින් එහෙම වුණොත් මිසක මේ ශාසනය බේරගන්න පුළුවන් වෙන බේරගන්න කෙනෙක් නැහැ. ඉතින් මම මතක් කළේ මේ වගේ ලොකු වටපිටාවක් තුල මම පොඩි අර්ථයක් පෙන්වන්නම් මට තේරෙන. ඒකේ වැරදි තියෙන්න පුළුවන්. සමහරවිට අනාගතේ මේකේ තව අඩුපාඩු හැදෙන්නත් පුළුවන්. නමුත් මට හිතෙන්නේ ඇත්තට මේ පටිච්චසම්පාදය කියලා කියන්නේ අපේ ජීවිත පැවැත්ම පෙන්වන්නේ ස්වාමීන් වහන්සේ. අපි මෙහෙම කිව්වොත් අපේ ඇස් ඉදිරි පිටට එන රූපයන්ගේ අද අපිට හම්බ වෙන නෙමෙයි. අද අපිට පෙනෙන රූප නෙමෙයි. මේ වැරද්ද මත. මේ තමයි පටිච්චසම්පාදේ වැරද්ද මම කියන්නේ. අපිට හම්බ වෙන රූප තුල භවපච්චා ජාති පෙර ජීවිතේ භවය නිසා ප්‍රතිසද්දි ඉද පටිසන්ධි විඥානං ඔක්කාන්ති නාම රූපම් පසාදු ආයතනම් පුට්ටෝ පස්ස වේදිතම් වේදනා කියලා ප්‍රතිසන්ධිය මුල් කාරණාව කරගත ධර්මතා පහක් ඒ අවිද්‍යාව මුල් කාරණාව කරගත ධර්මතා පහ නෙවෙයි. මේ ප්‍රතිසන්ධිය මුල් කාරණාව කරගෙන විඥාන නාම රූප සලතන පස්ස වේදනා කියන ධර්මතා පහ මේ පංච උපාදානස්කන්ධේ තණ්හා මූලිකයි. ඒකේ ලක්ෂණයක් තියෙනවා. ඒකේ තියෙන ලක්ෂණය තමයි කෙලෙස් අඩු වැඩිකම නිසාවත් නැති කරන්න වෙනස් කරන්න බැරි සැබෑම ඇත්ත. අපි උපමාවක් කිව්වොත් ගඩොල් වලි සිමෙන්තියෙන් කළ බිත්තියක චිත්‍රයක් අපි දැක්කොත් තාප්පේ චිත්‍රකුයි ඒ වගේ මේ මුළු ලෝක ධාතුව පුරාම දේවල් කාරණා මිනිස්සු සත්‍ය පුද්ගලය මුකුත්ම නෑ යථාභූත ප්‍රතිසන්දි වශයෙන් හටගත් ස්කන්ධ ටිකේ ඇත්ත චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතනං උපාදාය රූපං රූප දෙකයි තියෙන්නේ මහ භූත සහ උපාදාය රූප ඔච්චරමයි ආයි දෙවියෝ බ්‍රහ්මියෝ මිනිස්සුයෝ ගස් කොළන් ඇපල් මිදියෝ නැහැ ඒකේ ඒ කියන්නේ මහ භූත සහ උපාදාය රූපයි කියන රූපයක් තමයි ඇස් ඉදිරිපිටට එන්නේ ඔය ප්‍රතිසන්දි මට්ටමේ ඇත්ත එහෙම රූපයක් එනකොට ඒ රූපය ඇත්ත නොදන්නාකම නිසා ඔන්න දැන් මේ ප්‍රතිසන්දි මට්ටමේ ටික තමයි මහ භූත සහ උපාදාය රූප කියන ටික. අවිද්‍යාව පතිත වෙන්න තැනක් තියෙන්න එපා. ප්‍රතිසන්දි වශයෙන් පැමිණි ස්කන්ධ ටික තියෙනවා. ස්කන්ධ ටිකේ තමයි ඇත්ත ඇති හැටි නොදන්නාකම කියන අවිද්‍යාව සක්‍රියද. ඒ ටිකේ ඇත්ත ඇති හැටි මහ භූත සහ උපාදාය රූප කියන ටික ඇත්ත ඉදිරියට එනකොට මහ භූත සහ උපාදාය රූප කියන ටික දන්නේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා අපි මේකට හිතනවා කාමවචර මට්ටමේ කර්මයක් කියන්නකො. ආ මේ හැඩයට කියන්නේ මිනිස්සෙක් මේකට ඇපල් ගෙඩියක් කියලා හිතුවා කියන්නකො. අවිද්‍යාපච්චය සංකාරා මේ හිතන කියන කරන දේවල් වර්තමාන කර්ම පෙනෙන පැත්ත තණ්හා මූලිකයි ඇස් ඉදිරි පිටාවේ මහ බුද සහ උපාදාය රූප අපි මේකට හිතනවා මිනිසෙක් ඇපල් ගෙඩියක් මිදි ගෙඩියක් කියලා හිතුවා අවිද්‍යාව පත්‍ය සංඛාරා හිතුවොත් වෙන දේ මොකද්ද අරමුණේ විඥානේ පිහිටනවා අර රූපය මිනිස්සෙක් කියලා හිතුවාම මිදි කියලා හිතුවාම ඇපල් කියලා හිතුවාම මම මට දැනගැනිල්ලක් ඇති වෙනවා අර වර්ණ සටහන තියෙන ඒ රූප ඒ හැඩය මිනිස්සෙක්ගේ ඒ හැඩය මිදි ඒ හැඩය ඇපල් කියන දැනුමක් ඇති වෙනවා සංකාරපච්චය විඥාන අරමුණේ විඥානෙ පිහිටනවා එතකොට මට මට දැන් බාහිර රූප ගැන දැනුමක් තියෙයි ඒකට කියන්නේ චක්කු විඥාන කියලා සංකාරපච්චය විඥානා දැනගත්තාම දැනගත් නාම ධර්ම අරමුණු කළ හිත රූපෙට බැස ගන්නවා විඥානපච්ච නාම රූපං හිත රූපෙට බැසගත්තාම ඇහැ උපදිනවා චක්කායතනෙ හැදෙනවා සවිඥානික ඇහැට අර වර්ණ සටහන ආපහු ගැටෙනවා ස්පර්ශ වෙනවා ස්පර්ශනකොට විඳිනවා දැන් වර්ණ සටහන් නෙමෙයි මම විඳින්නේ ඇපල් ගෙඩියක් පුද්ගලයෙක් මිදි පොකුරක් විඳින්නේ මම වේදනා පච්චය තණ්හා මට එන්නේ පුද්ගලයෙකුටයි තණ්හාව ඇපල් වලටයි තණ්හාව මිදි වලටයි තණ්හාව තණ්හා පච්චය උපාදානං මට තියෙන්නේ මේ පුද්ගලයෙක්මයි නම් අත්වාද උපාදානය මේක මිදි නම් මේක ඇපල් නම් කාම උපාදානය මේක සත්වයක් නම් ditthi උපාදානය මේ වගේ හතර උපාදානය මම පැත්තකට ගියාම මං දැකපු දේ මට ඉතුරු වෙනවා ඇපල් තියනවා මිදි තියනවා මිනිස්සුયો ඉන්නවා කියලා බවප උපාදාන පත්‍ය බව දැකපු රූපේ අහකට ගියත් ඉතුරු වෙච්ච ගතියක් මනසේ තියෙනව නේද දැකපු රූපේ ඉතුරු වෙන්න නම් ඇහැ මුල් කාරණාව කරගත්ත වැරද්දක්ම යා යුතුයි ඒක වෙන ආයතනකින් හදන්න බෑ මේ භවයේ තිබුණොත් දැකපු දේවල් බාහිර තියනවා කියන මේ ගතියේ තිබුණොත් ඉපදීම කියන එක හිස් වෙන්නේ අද දැකපු දේවල් තියෙන හින්දා තියෙන දේ හොයාගෙන ස්වාමීන් වහන්සේලට යන්න පුළුවන්. එහෙම දැකපු දේවල් නොතිබුණා නම් සිහි කළ යන්න පුළුවන්ද? යන්න බෑ. අද යන්න පුළුවන් නම් පුළුවන් හින්දා යනවනම් ඒ විදිහටමයි ප්‍රතිසන්දි වශයෙන්ුත් බහුපච්චය ජාති බව වශයෙන් සිහි කරගත් දේ මුල් කරගෙන යනවාමයි. අවිද්‍යාවෙන් පටන් අරගෙන දැකපු රූපේ ඇති බවට ඉතුරු කරන තැන දක්වාම පටිච්චසම්පාද සිද්ධියකින් තමයි කළා තියෙන්නේ. ওই ටික කරනවා ආයත් ප්‍රතිසන්දි මට්ටමට එනවා. ආහන ආහන ඊට පස්සේ අපි කියමු දැන් භවංග මට්ටමේ සිතට ගැටෙන්නේ නැත්තම් ප්‍රතිසන්දි වශයෙන් පැමිණි ස්කන්ධ මට්ටමට ආයතන වලට ගැටෙන්නේ සද්දයක් නම් සද්ද මාත්‍රයක් විතරයි එන්නේ ඒකේ ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා අපි හිතනවා බස් එකක සද්දයක් කියලා හිතනවා හිතුවහම අරමුණේ විඥානේ පිරෙනවා. ඒ සද්දය බස් එකක සද්දයක් කියන දැනුම එනවා මට. විඥානේ පිහිටියම මොකද වෙන්නේ? බස් එකේ සද්දය අහනද සිතින් නාම ධර්ම අරමුණු කරලා හිත රූපෙට යොමු කරගන්නවා. එතකොට කන සවිඥානික වෙනවා. කන හැදෙනවා. සවිඥානික කනට සද්දේ ස්පර්ශ වෙනකොට මම විඳින්නේ බස් සද්දයක්. බස් සද්දෙටයි කැමති. මේක බස් එකක සද්දයක් කියන තැනින් සද්දයට මම උපහාදාන වෙලා අතහැරෙනවා. මෙන්න මෙහෙම බස් වල සද්ද තියෙනවා කියන තැනකින් තමයි අතහැරෙන්නේ. ඔය වගේ ආයතන හයම තියෙන්නේ ස්වාමීන් වහන්සේ කර්ම භවය හදලා හදලා හදලා අර මැටි ටිකක් ගුලි කරලා ගුලි කරලා පැත්තකින් තියනවා වගේ පස්සෙන් පිටියට ගහගන්න ආයතන හයෙන්ම කරන්නේ භවය හදාගන්න එක අපි. භවය හදලා හදලා හදලා හදලා තියලා අපි ගෙවල් හැදුවේ නෑ ස්වාමීන් වහන්සේ. අපි පන්සල් හැදුවේ නෑ. අපි ගෝලිය හැදුවේ නෑ. අපි නගර ලෝක හැදුවේ නෑ. අපි හැදුවේ භවය අපිට යන්න. අපේ ශේත්‍රය අපි හදාගත්තේ. අනන්ත අපරිමාණ සංසාරයක දුක් විඳින්න පුළුවන් මාවතයි හදන්නේ ආයතන ආයහරා. බහුපච්චය ජාති ඔය තියෙනවා තියෙනවා කියන ගොන්නෙන් එකක් තමයි මරණාසන්න මොහොතේ සිහි වෙන්නේ. අද මම සිහි කළා මම පන්සලට යයි නම් සිහි කළා මට යන්න පුළුවන් කය බිඳිලා නැති හින්දා කය අරගෙන යනවා. නමුත් පන්සල සිහි කළා මම යන්න හදනකොට මට කයෙන් යන්න බැයි නම් කය බිඳිලා නම් ඒ යෑමම හිත බැස ගන්නවා එතෙන්ට. ඒ විදිහට ප්‍රතිසන්දියට යන්නේ අපි. බහුපච්චය ජාති බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පෙනෙන රූපේ ඇත්ත ඇති හැටි දැක්කොත් අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධා පෙනෙන විපාක නාම රූප දෙකේ ඇත්ත ඇති හැටි දැක්කොත් දිත්තේ දිත්තමත්තං තමන් හිතන කියන කරන කිසිම දෙයක් මේ පෙනෙන අරමුණට බඳින්නේ නැත්තම් බැඳේ නැත්තම් ඇපල් කියලා හිතුවොත් මම දන්නවා පෙනෙන දේ එහෙමමයි ඇපල් කියලා හිතන එක පෙනෙන දෙයට අයිති නෑ පෙනෙන දේ මං හිතන එකට අයිති නෑ හිතන එක සිටීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියලා මට පේනවනම් මම මං හිතන එක රූපෙට ගැට ගහන්න නැත්තම් අවිද්‍යාව නිරුද්ධුණු සංකාර නිරුද්ධ වෙනවා මම හිතන එක හිතීමෙන් පස්සේ නිරුද්ධයි අරමුණේ විඥානේ පිටන්නේ මට රූප වල ඇපල් හම්බ වෙන්නේ ඒ එතකොට එතන තියෙන්නේ මහ භූත සහ උපාදාය රූපයි කියන ඇත්ත පෙනෙනවා නම් මම මොන දෙයක් හිතුවත් හිතන හිතන එක අතහැරනවා මිසක පෙනෙන්නේ නැහැ. එහෙම වුණොත් අරමුණේ ගැට ගහන්න නැත්තම් විඥානය පිහිටන්නේ ආයතන ටික හදාගෙන බලන්නේ නැහැ. එහෙම වුණොත් භවය කියන එක හැදෙන්නේ උත්තරයක් එනවා. දැක් දැක්කොත් රූපයක් අහකට යනකොට දැකපු දේ ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන ලක්ෂණය පෙනේ මිසක ඉතුරු වෙන්නේ නැහැ. කණ්ණාඩියක් ඉස්සරහට ස්වාමීන් වහන්සේ අපි ගියාම කණ්ණාඩියේ මූණ පෙනෙනවා මුණ බලනවනේ. අහකට යනකොටම අපි දැකපු ඡායාව නැති වෙනවා කියලා තේරෙනවා. නැති වෙනවා කියලා තේරුණොත් භවය නැති වුණොත් කියන එකේ ස්වභාවය මොකක්ද? එක්ෂණිකව සන්තුතිව ಜಾතිට ඉඩ නැහැ. බැරි වෙලාවත් හිතිලා තියෙනවද ස්වාමීන් වහන්සේලාට බැරි වීමකින් 80කින් හරි කණ්ණාඩියේ තියෙන ඡායාව සිහි වෙලා තියෙනවද? ඇති බවට ඉබේ හිතෙනවද? Taman සිහි කෙරුවොත් දැන් ඒක නෑ කියන එකම තේරෙනවා මිසක ආයිත් ගියොත් හම්බ වෙනවා කියන එක මිසක තියනවා කියලා රැඳෙන්නේ ඒ වගේ දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියන එක එළඹ සිටිය ස්වාමීන් වහන්සේ අපිට ඉබේ හිතෙනකම නෑ ඉබේ හිතන්නේ නෑ මේ දර්ශනේ තියෙන සලායතන නිරෝධයට යංකින්චි සමුදය ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං හිතන දේ හිතින් කියින් කිරින් හිතින් කියින් කිරින් එක නිරුද්ධයි පිනේ නැහෙන දේ ඒ ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ඒ ඒ පැත්තෙන් නිරුද්ධයි ඔන්න ඔය දර්ශනයට එනවා අවිද්‍යා නිරෝධයෙන් මේ ස්පර්ශ ආයතන හයම නූපදවන්න පුළුවන්. රහතන් වහන්සේ නමක් හඳුන්වන විශේෂ ගුණ නාමයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. රහතන් වහන්සේට කියනවා අනිකේත සාරී අනෝක සාරී කියලා. මජ්ක්‍ධිම නිකායේ මට මතක නම් සලායතන විභංග සූත්‍රේ ඒ විභංග සූත්‍ර කීපයක් tie බලන්න විශේෂයෙන් ඉස්සෙල්ලා බලන්න සලායතන විභංග සූත්‍රය ඒ සූත්‍රේ පෙන්නනවා රහතන් වහන්සේට කියන්නේ අනිකේත සාරි අනෝක සාරි කියලා. අනිකේතසාරය කියන්නේ නිකේතන වල හැසිරෙන්නේ නැහැ. නිකේතන කියන්නේ මොනවද? Hotel hotel. ඇහැට රූපේ නිකේතනයක් නවාතනක්. කනට ශබ්දේ නිකේතනයක් නවාතනක්. නාසයට ගන්ධයේ දිවට රස කයට පොට්ටබ්බේ මනසට ධම්මාරමන මේවට කියනවා නිකේතන. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම නිකේතන. රහතන් වහන්සේට කියන අනිකේතසාරි කවදාවත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ටිකේ හැසිරෙන්නේ රහතන් වහන්සේ නමකගේ විශේෂ ගුණනාමයක් තමයි මේ නිකේතනොල් රස්තිය දුගහන්නේ අපි වගේ. නිකේතසාරි. නමුත් අපි අද හිතාගෙන අද අපේ ජීවිතේම ස්වාමීන් වහන්සේ ස්පර්ශ ආයතන හයේ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියන තුන් ලෝකයේම පිහිටලා තියෙන්නේ ස්පර්ශ ආයතන හය මත. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ටික පරිහරණය කරන මට්ටමට තමයි තුන් භවය කියලා කියන්නේ. ඔය ස්පර්ශ ආයතන හය ඇසුරු නොකර ඉන්න බෑ ලෝක කිසිවෙකුටත් ලෝක කියන්නේ ස්පර්ශ ආයතන හයේ පැවැත්ම ස්පර්ශ ආයතන හයේ ජීවත් වීම නිකේතන වල ජීවත් වීම රහතන් වහන්සේ කියලා කියන්නේ අනිකේතසාරී නිකේතන වල නැහැ කාම භවයෙන් රූප භවයෙන් අරූප භවයෙන් මිදුණ කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයත් එක්ක තියෙන ගනුදෙනුවක් නැහැ ජීවිතේට මහා ඝන පර්වතයක් හුළඟින් හෙලවෙන්නේ නැහැ කම්පා කරන්න බැයිද? ඒ වගේ රහතන් වහන්සේගේ ජීවිතය කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයෙන් හොලවන්න බෑ. ස්වාමීන් වහන්සේ මේ ස්පර්ශ ආයතන හය අයිති මායයට. අපි අයිති ස්පර්ශ ආයතන හයට. ඒ නිසා අපි දයිති මායයට. ඔර්ලෝසුව මල්ලිගේ මල්ලි මගේ ඒ නිසා ඔර්ලෝසුවද මගේ. ස්පර්ශ ආයතන හයයිති මායයට අපි ස්පර්ශ ආයතන හයට අයිති ඒ නිසා අපිද මායයට අයිති ස්පර්ශ ආයතන හය අයිති මායයට යමෙක් ස්පර්ශ ආයතන හයෙන් මිදුණොත් එයා මිදුණ මායයෙන් පංච මාරෝ ජිතෝ නාතෝ මේ නාථයන් වහන්සේ පස්මරණයෙන් දිනුවා. දවසක් බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා ධර්ම දේශනාවක් කරනවා. මහණෙනි ඇස මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි මහණෙනි ඇස නුඹලගේ නෙමෙයි වික්ෂුන් වහන්සේලත් මුළු හිතින්ම වටලලා අරගෙන හොඳට දේශනාව අහනවා මාර්යට හිතුණා වික්ෂුන්ට වික්ෂුන් වහන්සේලට බාධා කරන්න ඕනේ කියලා ගොපල්ලකගේ වේශයක් මවාගෙන එතෙන්ට එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්නේ ඇස මම නෙමෙයි, මගේ නෙමෙයි. මගේ ආත්මය නෙමෙයි. කන මගේ නෙමෙයි. කම මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. ගොපල්ල එතන ඉඳගෙන කියනවා නෑ ඇස මගේමයි. කන මගේමයි, නාසය මගේමයි කියනවා. බුදුහාමුදුරුවෝ එසේ එසේ ඇස උඹේමයි කියනවා. බුදුහාමුදුරුවෝ අඳුර ගන්නවා මේ මායя කියලා. බුදුහාමුදුරෝ දේශනා කරන ඇස මගේ නෙමෙයි කන මගේ නෙමෙයි නාසය මගේ නෙමෙයි කියලා භික්ෂුන් වහන්සේලා දේශනා කරනකොට මේකට බාධා කරන ඉඳගෙන නෑ නෑ භාගතුන් වහන්සේ අර මාර විසින් ආපු ගෝපල්ලා කියන ඇහැ මගේ කන මගේ නාසය මගේ එසේ ඒ මාරය ඇහැ උඹේමයි තමයි කියන ඒ වගේ ඉතින් ඇහැ අයිති මාරයට අපිට හැක් තියෙනවා ඒ හින්දා මමද අයිති මායයට. ඇහැ මායයට අයිති ඇහැ මගේ නෙමෙයි නා. මම අයිති නෑ මායයට. රූපේ මායයාගේ මට අයිති නෑ රූපේ. එහෙනම් මම අයිති නෑ මායයට. මේ පටිච්ච සම්පාද සිද්ධිය ඇහැ කන දිවනාසය ශරීරය කියන තැන අපේ ජීවිතය වුණොත් ඇහැක ආයතන ටික මායාවේ මගේ ජීවිතය ආයතන ටිකේ එහෙනම් මගේ ජීවිතේ මායාවේ යන උත්තරයටයි ඒකයි මම කිව්වේ මේ අර්ථය ලිහුනේ නැත්තම් නිවන් දකින්න ඒ තරම් අපි උත්සාහවත් වෙන්නේ ප්‍රාර්ථනා කර කර ඉමු ඇත්තට මේක සුදුසුයි. පින් කරමු. අද Brahmacharya विद्यमान වෙන්නේ නැහැ. මේ ස්පර්ශ ආයතන හයෙන්ම මිදිලා ස්පර්ශ ආයතන හයේ කිසිවක නොඇලී කිසිවක නොගැටි හුදකලාව ප්‍රතිසන්දි වශයෙන් හටගත් ස්කන්ධ ටිකේ ජීවත් වෙන කය කෙලවර කොට ඇති දිවි කෙලවර කොට ඇති පැවැත්මක් පවතින ජීවිතයකටයි රහතන් වහන්සේ කියන්නේ. ඒ සිද්ධිය හෙලි කළා දෙන්නේ හෙලි වෙන්නේ මේ පටිච්චසමුපාද දර්ශනයෙන්. ස්පර්ශ ආයතන හයේ ඉන්න තාක් එයාගේ ගතිය කියන්න පුළුවන්. එයා ප්‍රේතයෙක්ද අසුරයෙක්ද නිර්සත්වයෙක්ද තිරිසනෙක්ද මිනිසෙක්ද දෙවියෙක්ද රූපී බ්‍රහ්මයෙක්ද අරූපී බ්‍රහ්මයෙක්ද කියලා කිය හැකි ස්පර්ශ ආයතන හයේ ඉන්නකම් ස්පර්ශ ආයතන හයෙන් මිදුනොත් එයාගේ ගතිය කියන්න බෑ සංඛ්‍යාවට යන්නේ නැහැ පහය සංකම් නචමාන මජ්ජගා ප්‍රේතෙක් කියන්නත් බෑ, අසුරයෙක් කියන්නත් බෑ, නිර්සත්‍යෙක් කියන්න බෑ, තිරිසනෙක් කියන්නත් බෑ, මිනිසෙක් කියන්නත් බෑ, දෙවියෙක් කියන්නත් බෑ, රූපී බ්‍රහ්මෙක් කියන්නත් බෑ, අරූපී බ්‍රහ්මෙක් කියන්නත් බෑ. ඒ කවරෙක් ළඟවත් තියෙන ගතියක් එයා ගව නැහැ. මිනිසෙක් හැටියට ඉපදිලා, හැදිලා, වැඩිලා, මිනිසෙක් ඉන්න මනුස්සකම මිදිලා. ඒක තමයි මනුස්ස චින්තනයක තියෙන උපරිම ශ්‍රේෂ්ඨත්වය. මනුස්ස කිව්වේ ඒ තරම් උසස් තත්යකට යන්න පුළුවන් මනසක් මේ තියෙන්නේ. මේ දර්ශනය හරිම පුදුමයි ස්වාමීන් වහන්සේ. ඔන්න ඔය දර්ශනය තමයි මජ්ක්‍ධිම නිකායේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේදී සරියුත් මහරහතන් වහන්සේ අනේ පිළි සිටුමාට කියන්නේ ගැහැවිය ඔබගේ සිතට ඇහැ ඇසුරු වෙන්න දෙන්න එපා රූපය ඇසුරු වෙන්න දෙන්න එපා චක්කු විඤ්ඤාණය ඇසුරු වෙන්න දෙන්න එපා චක්කු සම්පස්සේ ඇසුරු වෙන්න දෙන්න එපා. චක්කු සම්පස්සෙන් උපන යම් වේදිතයක් වෙනනම් ඒ ඇසුරු වෙන්න දෙන්න එපා. කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ අටලොස් ධාතුව පෙන්නනවා. ඔබගේ සිත කියලා යමක් කිව්වනම් ඒතන තමයි මම මේ කියන්නේ. ඒ දර්ශනය ජීවිතයේ වුණොත් දුක කියන එක තබන්න තැනක් නැහැ. තපන්න ජීවිතයක් නැහැ. සීති භූතෝස්මි නිබ්බුතෝ මම නියුනේ වෙමි සිසිල්ලූයේ වෙමි කියලා රහතන් වහන්සලා දේශනා කළේ ඒ නිසයි. ඉතින් මම මේ ටික මතක් කළේ ශාසන වගකීමක් ස්වාමීන් වහන්සේ මේක හිතන එක. සමහර තැන්වල සමහර විට හිතන එක පාපයක් කියලා හිතන්නේ අපේ ගුරුවරු ආචාර්යවරු උපාධ්‍යයන් වහන්සේලා කියලා දුන්නු දෙයට වඩා වෙනත් යමක් හිතන එක පාපයක් අකුසලයක් කියලා හිතන්නේ මම දන්න බුදුදහම නම් එහෙම නොහිතීමයි පාපේ බුදුහාමුදුර හැමතැනම පෙන්වුවේ වීමන්සෙත්වා ගහේතබ්බම් විමසලා ගන්න කියන එක බුදුහාමුදුරෝ දේශනා කරන මහණෙනි මහා තණ්හා සංකේස වගේ සූත්‍රවලද මහණෙනි මේ ටික නුඹල මං කියන හින්දාද ගන්නෙ නෑ භාග්‍යතුන් වහන්සේ අපිට තේරෙන හින්දා අපි දකින හින්දා සාදු සාදු මහණෙනි එහෙනම් එහෙමම ගන්න ඒකෙන් පෙන්නනවා මං කියන හින්දාවත් ගන්න එපා කියන එක බුදුහාමුදුරුවෝ කිව්වටවත් ගන්න එපා කියනකොට ආචාර්යවරයා කියපු එක එහෙම්ම ගත යුතුයි කියන තැනක ඉන්න එක නෙමෙයිද පාපේ කියන එකයි මම අහන්නේ. ඒකෙන් මම කියන්නේ නැහැ ආචාර්යන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට අකීකරු වෙනවයි කියන එක. ඒක වෙනම එකක්. විමසීමේ නුවණ කාටත් අයිති. ඒ නියම ආචාර්යවරයා නම් ගුරුවරයා නම් ඒ ආචාර්යවරයයි හුරු කලේ පුතේ හිතපන් කියන එක. ඒ ගුරුවරයා හුරු කළේ පුතේ හිතපන් කියන එක. ආචාර්යවරයා උගන්වපු නිසා ගුරුවරයා උගන්වපු නිසා යා හිතන්නේ. ඒකෙන් ආචාර්යයන් වහන්සේට තියෙන ආදරේ ගෞරවේ වැඩි වෙයි මිසක උපාධ්‍යයන් වහන්සේට තියෙන ආදරේ ගෞරවේ වැඩි වෙයි මිසක අඩු වෙන්නේ නැහැ. නියම ආචාර්යවරයෙක් නියම ගුරුවරයෙක් උපාධ්‍යයන් වහන්සේ නමක් කවදාවත් කියන්නේ නැති වෙයි. පුතේ නුවණින් හිතන්න එපා කියලා. හිතන්න කියයි. එයා අල්ලලා දෙයි පුතේ මේ විදියට හිතන්න මේ විදියට බලන්න මේ විදියට හිතලා මේ විදියට ගවේෂණය කරන්න හොඳට තීරණය කළා ඔයා ගන්න අවශ්‍ය ශේත්‍රයේ දෙයි ඇත්තටම ඒකයි ස්වාමීන් කරන්න ඕනේ මම කිය යුත්තේ අහවල් තැන බණ අහන්න එපා, අහවල් කෙනාගේ බණ අහන්න එපා, අහවල් පොත් බලන්න එපා කියන එක නෙවෙයි. අහවල් තැනින් බණ ඇහුවත්, අහවල් කෙනාගෙන් බණ ඇහුවත්, අහවල් පොතින් පොත බැලුවත් පුතේ මෙන්න මේ ධර්මතා ටිකට අදාළ ටික ගන්න මේ අදාළ ටික අදාළ නැත්නම් අතහරින්න කියන න්‍යාය විතරයි මම දෙන්න ඕනේ. මම සීමා කළ යුතු නෑ පුද්ගලයෝ සීමා සීමා කළ යුතු නෑ තන් සීමා කළ යුතු නෑ ග්‍රන්ථ. කියලා දෙන්න ඕනේ. දැන් මගේ ඉගෙන ගන්න ශිෂ්‍යයෝ ඉන්නවා. අහන්න කාටවත් මම උගන්වලා තියෙයිද කියලා පොත් බලන්න එපා අනිත් අයගේ. අහන්න එපා බන අනිත් අයගේ. යන්න එපා අනිත් තැන් වලට කියලා නෑ. ගන්න අවශ්‍ය අර්ථය ඉගෙනිය යුත්තේ. අනවශ්‍ය දේ අතහරින අවශ්‍ය දේ ගන්න උගන්නන්න. එච්චරයි අවශ්‍ය. නැත්තම් අපිට පොඩි ළමයි ටිකක් රකින්න වගේ හැම වෙලාවම කය රකින්න නෙවෙයි. නමුත් හිත රකින්න බෑ. ඒ හිත යම් දවසක් tie දෝර ගලාගෙන යන එදාට මං හිතන ලෝකෙ ඔක්කොම කුඩුවේ. නමුත් හිත රකින්න රැකෙන්න ඕනේ වටපිටාව මම දුන්නොත් එයත් යහපතක් කරගෙන මටත් යහපතක් කරයි. මම මේ හැම දෙයක්ම කියන්නේ ශාසනය හැදෙන්න ඕනේ හදන්න ඕනේ පැතිකඩවල. ඉතින් මේ ශාසනේ උන්න ඔය වගේ කාරණා ටිකක් මම දකිනවා ස්වාමීන් වහන්සේ. ඒ පැත්ත ගැනත් බලන්න කියන කාරණාව මතක් කරනවා මොකද ඇහැට පෙනෙන මේ ස්පර්ශ ආයතන හයට කියනවා ප්‍රතිසන්දි වශයෙන් පැමිණි ප්‍රකෘති මට්ටමට විපාක නාම රූප දෙක කියලා. අපේ විඥානයේ මේ නාම රූප දෙකේ පිහිට ලැබුවොත් ඒකාන්තෙන් කර්ම සකස් වීම නවත්තන්න බැහැමයි. නතර කරන්න බැහැමයි. එහෙම වුණොත් විඥාන වෙනවා නාම රූප වෙනවා භවය හැදෙනවා ජාති ජරා මරණ යනවා කියන නවත්තන්න බැහැමයි කියන උත්තරයක් දී. මේ සිත මේ නාම රූප දෙකේ පිහිට නොලැබුවොත් නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධා විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධා නාම රූප නිරෝධ සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව නිරෝධා ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදු දුක්ඛ දොමන උපායාස නිරුද්ධಂತಿ කියන කාරණාව වෙයි මට පෙනෙන මට්ටමේ මේ හසුරුව චූටි දෙයි. ඉතින් සතිපට්ඨාණයෙන් කරන්නේ උන් පටිච්ච සම්පදායේ අර්ථ සම්පූර්ණ කරන එක. මගේ විඥානයේ නාම රූප දෙක මත පතිත වෙන්න නොදෙන එකයි. කායානුපස්සනාවෙන් රූපේ ඇත්ත බල බල මගේ හිත රූපය මත පතිත වෙන එකයි වළක්වන්නේ ස්වාමීන් වහන්සේ. වේදනුපස්සනා වැත්ත බල බල මගේ හිත වේදනාව මත පතිත වෙන එකයි නතර කරන්නේ. මේ විපාක නාම රූප දෙකට මේ විඥානය නිස්සය වෙන්න නොදෙන එකයි මේ කරන්නේ සතිපට්ඨානය. මොකටද නැත්තම් අපි කය අනුව බලන්නේ? බලන එකේ තේරුමක් තියෙන්න එපේ. ඒ කලේ ඒක. දැක්කා ඉගෙනගෙන තිබුණා මේ විඥානය මේ පෙනෙන නැත්නම් විපාක නාම රූප දෙකේ පිහිට ලැබුවොත් පතිත වුණොත් බෝතලේ කියලා හිතනකොටම මම මගේ හිතන මේ කමට මට රූපයකට හෝ නාම ධර්මයකට ගැට ගැව්වොත් ඒ රූපය හෝ ඒ නාමය ගැන මට නිමිති හිටිනවා බෝතලේ කියන නම විතරයි යෝනේ මට රූප පෙනේ රූප දකින්නකොට බෝතලේ කියන නම සිහි වෙයි මේක දෙක ගැට ගැහුවොත් වෙන දෝෂේ ඒ එක්කම Taman හිතපු ගියපු කරපු ඔක්කොම gati ටික මට මරණාසන්න මොහොතේ මේ රූපය විතරයි පේන්න ඕනේ. මං හිතපු කියපු කරපු ආකාරවල ටික ඔක්කොම ඒකේ තියෙයි එතකොට. හිතන කියන කරන දේවල් මේ ස්පර්ශ ආයතන හයට ගැට ගහන තාක් කර්ම සිද්ධ වෙයි. එහෙම ගැට නොගහ මාර්යාට අයිති ශේස්ත්‍රෙ මිදෙන්නයි සතිපට්ඨානෙ තියෙන්නේ. හොඳයි. මම මේ කියුතු කාරණා ටික මතක් කළේ මේ අවස්ථාවේදී මෙන්න මෙහෙම පැතිකඩක් තියෙනවා කියන එක. පටිච්ච සම්පදාය කියන එක අපි හැම කෙනාගේම ජීවිතය පෙන්වන්නේ ස්වාමීන් වහන්සේ. අපි නිකම් මෙහෙම කියමු. පෙර තණ්හාව නිසා උප්පත්ති වශයෙන් ඇහැ හදාගෙන මේ ලෝකෙට ආපු මට ඇහැට පිටින් තියෙන රූප ඇති බවට දැනුමක් ඉතුරු වුණේ කොහොමද? ලෝකෙට ආවේ ඇහැ විතරක් හදාගෙන නම් ඇහැ හදාගෙන ආපු මට ඇහැට එපෙතින් තියෙන බාහිරින් තියෙන අම්මලා තාත්තලා ගෙවල් දොරවල් ගැන බොහෝ නිමිති දැකපු රූප නිමිති ඉතුරුයි තියෙනවා කියලා දැනුමක් තියෙයි කොහොමද මේ දැනුම ඇති උනේ ඇති වුණා නම් ඇති වෙච්ච ක්‍රමයක් තියෙන්න ඕනේ නේද මොකක්ද මේ ක්‍රමය කන විතරක් හදාගෙන මේ ලෝකේ ආපු මේ ලෝකෙට ආපු මට කනට පිටින් තියෙන සද්ද තියෙනවා. අහවල් ගායිකාවගේ සද්ද මෙහෙමයි, අහවල් ගායකයාගේ සද්ද මෙහෙමයි, අහවල් වස්තුවේ හඬ මෙහෙමයි, අහවල් කෙනාගේ හඬ මෙහෙමයි කියලා වාගෙන යන්නත් පුළුවන් සද්ද ගැන දැනුමක් තියෙයි. කොහොමද ඒ දැනුම ඇති උනේ? ඒකට ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක කන මුල් වෙච්ච ක්‍රමයක්ම තියෙන්න ඕනේ. මේ වගේ ආයතන 6 ආධ්‍යාත්මික ආයතන 6 දායාද කරගෙන උප්පත්ති කරගෙන ආපු මට බාහිර ආයතන ගැන හැඟීම් ටිකක් හොඳට මතක තබා ගන්න ප්‍රධාන ලක්ෂණ දෙකක් පෙන්වන්නම් කවදාවත් වෙනස් වෙන්නේ නැති. විපාක කියන ටික දකින්න නිමිති නැති ආධ්‍යාත්මික ආයතන ටික බලාගෙනයි විපාක ටික තියෙන්නේ. නව කර්ම ටික දකින්න බාහිර ආයතන ටික බලාගෙනයි තියෙන්නේ. මම ප්‍රතිසන්දි වශයෙන් මට හම්බුනේ චක්කු සම්පස්සජා වේදනාවක්. මම දැනගත්තේ මනෝමයෙන් රූපයක්. විපාකයයි කර්මය හඳුරගන්න පුළුවන් ලක්ෂණය. මේ ඇහැ රූපෙටයි ගැටුනේ සවිඥානික. මේ රූපය 60යි. රූපය 60යි ගැටුනේ ඇහැ රූපේ ගැටුනේ හින්දා චක්කු සම්පස්සජා වේදනාවක ලැබුණේ. නමුත් මනෝමෙන් මම දැක්කේ මේ වේදනාව ආවි රූපෙන්. උපමාවක් කිව්වොත් තේරෙන්න ලී කෑල්ලක් අරගෙන ගැහුවොත් ලී කෑල්ල කයට වැදුණු නිසා කාය සංපසජා වේදනාවකුයි ලීය වැදුණු කයයි මට වින්දේ දුක ගෙනාවේ. කර්ම පැත්ත කියන්නේ මෙන්න මේ ලීයෙනුයි මට දුක කියලා ওই වේදනාවට ලීය පෙන්නයි. මං කියන එක තේරෙනවද දන්නේ ඕන්නම් පොළු කැල්ලක් කරගෙන ගහගෙන බලන්න. ලී කැල්ලකින් අතට ගැහුවොත් ශරීරයට ගැහුවොත් හොඳට බලන්න සවිඥානික කය තැලුණු තැන කයේ තැල්ම විඳිනවා මිසක ලී කැල්ල වැදුණු කය විඳිනවා මිසක ලී කැල්ල විඳලා තියනවද? කාය සම්පස්සජා වේදනාවක් නෙමෙයි දෙන්නේ කාය සම්පස්යෙන් උපන්න වේදනාවක් විඳිමින් මේ වේදනාව ආවේ මේ ලීයෙන් කියලා පෙන්නයි. වෙන්නේ වෙන එකක් පෙන්වන්නේ වෙන එකක්. කාය සංපස්සජා වේදනා විපාකයක් ලී කැල්ල පෙන්වන එක කනව කර්ම. දැන් මේ වේදනාව හොයාගෙන යන්න හෝ වේදනාව ගැන ඇලින් ගැටින් වලට නිමිති තියෙනවා යාට. ආයතන හයේ මෙහෙමයි. පුරාණ කර්ම හා නව කර්ම හඳුර ගන්න තියෙන ලක්ෂණය. චක්කු සම්පස්සජා සෝත සම්පස්සජා ගාහන සම්පස්සජා ජීව සම්පස්සජා කාය සම්පස්සජා වේදනා ප්‍රතිසන්දි මට්ටමේදී ඒකට නිමිති නැහැ. නමුත් රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. රූපයයි දැනගන්නේ සද්දය, ගන්ධය, රසය, පොට්ටබ්බේ දැනගෙන නාම රූප වෙලා ඇති කරගන්න ආයතන ටික කෙලෙස් ගොඩ ඇතුලේ. ඒකට කියනවා අවිද්‍යා සම්පස්සයක් කියලා. ඉතින් මෙන්න මේ කාරණා ටික බලන්න කියන කාරණාව ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් මතක් කරන්න. නෑ අර දුක්ඛ සත්‍ය අවබෝධයේ යනු කුමක්ද සතර සතිපට්ඨානය වඩන අයුරු නැවත පැහැදිලි කරනු මැනවි හුස්ම නොදෙනී යාමේදී ගත යුතු පියවර කුමක්ද තවත් අතුරු සංකුලතා ඇතිවීමේදී ගතියුති පියවර බුද්ධානුස්සති භාවනාව වඩන අයුරුහා අනිතික භාගනේ අනිකුත් භාවනාවන්හි වැදගත් බව හරි ඇත්තටම අවබෝධය කියන එක ඇත්ත ඇති හැටි දැකීම. දුක්ඛ සත්‍යත් අවබෝධ කළ හැකි, සමුදය සත්‍යත් අවබෝධ කළ හැකි, නිරෝධ සත්‍යත් අවබෝධ කළ හැකි, මාර්ග සත්‍යත් අවබෝධ කළ හැකි. දුක්ඛ සත්‍ය කුමක් අවබෝධ කට යුතුද? සමුදය සත්‍ය කුමක් අවබෝධ කට යුතුද? නිරෝධ සත්‍ය කුමක් අවබෝධ කට යුතුද? මාර්ග සත්‍ය කුමක් අවබෝධ කටද? දුක්ඛ සත්‍යයේ පරිඤ්ඤය බව දුක්ඛ සත්‍ය පිරිසිදු දත යුතු බව අවබෝධ කට යුතුය. සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතු බව අවබෝධ කට යුතුය. නිරෝධ සත්‍ය සාක්ෂාත් කට යුතු බව අවබෝධ කට යුතුය. මාර්ග සත්‍ය වැඩි යුතු බව අවබෝධ කරගත යුතුය. මේ දුක්ඛ ස්කන්ධ පංච උපාදානස්කන්ධේ පිරිසිඳ දත යුතුයි කියන එක පිරිසිඳ දැක්කා කියන එක අවබෝධ කරගත යුතුයි. මේ දුක්ඛ සත්‍ය මේක පිරිසිඳ දත යුත්තක් මේක පිරිසිඳ දැක්කා කියලා තුන් ආකාරයකින් මේ දුක්ඛ සත්‍ය අවබෝධ කළ යුතුයි. මේ සමුදය සත්‍ය මේක ප්‍රහාණය කළ යුතුයි ප්‍රහාණය කළා කියලා තුන් ආකාරයකින් අවබෝධ කළ යුතුයි. මේ නිරෝධ සත්‍ය මේක සාක්ෂාත් කළ යුතුයි සාක්ෂාත් කළා කියලා අවබෝධ කළ යුතුයි. මේ මාර්ග සත්‍ය මේක වැඩි යුතුයි මේක වැඩුවා කියලා තුන් ආකාරයකින් අවබෝධ කළ යුතුයි. මේ ධර්මතා හතර තුන් ආකාරයකින් දොළොස් ආකාරයේ දක්වා පවතින ධර්මතා ටිකයි අවබෝධ ඥාණයෙන් දත යුත්තේ. ඒකට කියනවා අවබෝධය කියලා. දුක්ඛ සත්‍යත් අවබෝධ කළ හැකි, සමුදය සත්‍යත් අවබෝධ කළ හැකි, නිරෝධ සත්‍යත් අවබෝධ කළ හැකි, මාර්ග සත්‍යත් අවබෝධ කළ හැකි. අවබෝධයේ ලක්ෂණ වෙනස්. දුක අවබෝධ කළ යුත්තේ මේ විදිහට සමුදය අවබෝධ කළ යුත්තේ මේ විදිහට නිරෝධය අවබෝධ කළ යුත්තේ මේ විදිහට මාර්ගය අවබෝධ කළ යුත්තේ මේ විදිහට කියලා දත යුත්තේ සතර සතිපට්ඨානයේ වඩන අයුරු පැහැදිලි කරනු මැනවි අපි දවලුත් කතා කළා ගිලම් පසෙන් පස්සේ ගැන අපෝ ටිකක් අපි කතා කරමු හුස්ම නොදැනීමේ නොදැනී යාමේදී ගත යුතු පියවර කුමක්ද තවත් අතුරු සංකූලතා ඇතිවීමේදී ගත යුතු පියවර මොනවද? ඇත්තටම හුස්ම නොදෙනී යනවා කියන එක අද දවසේදී වෙන්නේ කාය සංස්කාරයෙන් සංසිඳීමෙන් වෙන එකක් නෙවෙයි මේ කියන්නේ තදංග වශයෙන් වෙන එක අතිචිත්ත මනියුත්තේ බික්ඛු කාලේන කාලානි ත්‍රිවිධ නිමිත්තානි මනසිකාතබ්බානි සිත දියුණු කරන භික්ෂුව විසින් කලින් කළ තුන් නිමිත්තක් මෙනෙහි කට යුතුය හිත දියුණු කරන කෙනා කලින් කල තුන් නිමිත්තක් මෙනෙහි කට යුතුය සමත නිමිත්තංච පග්ඝහ නිමිත්තංච උපේක්ඛා නිමිත්තංච සමත නිමිත්තත් පග්ඝහ කියන්නේ වීරිය සඳහා ඇති නිමිත්තත් උපේක්ඛා නිමිත්ත කියන්නේ විදර්ශනාව. ඒකේ පෙන්නනවා සමත නිමිත්ත විතරක්ම ආශේවනය කළාම තියෙන දෝෂේ. චිත්ත නිලියති හිත හැඟ වෙනවා. මේ එක දිගටම ආනාපාන සතිය විතරක් වැඩුවාම හිත ක්‍රමක්‍රමයෙන් හැඟවිගෙන එන ලක්ෂණය ඒ හුස්ම පාර අඩු වෙගෙන යනවා වගේ පෙනෙන්නේ. පග්ඝහ නිමිත්ත නැත්නම් වීරියට විතරක් මෙනෙහි කළොත් හිත විසිරෙනවා. අනේ මෙච්චර උත්සාහවත් වෙනවා ඒත් තාම නැහැනේ කියලා හිත මේ විසිරෙනවා. උපේක්ෂාවට විදර්ශනාවට විතරක්ම මෙනෙහි කළාම තියෙන දෝෂය ආශ්‍රවයක් ක්ෂය කිරීමට තරම් චේතෝ සමතයක් ලැබෙන්නේ නැහැ. එක්සර්සයිස් කරන මැෂින් එකකුළු දුවනවා වගේ. බැලුවට බැලුවට එකම තැන එකම තැන එකම තැන පුද්ග මේ රූපේ කුණප කොටස් වශයෙන් බලලා ධාතු වශයෙන් බලලා ඒබඳු තැනක පිහිටි වර්ණ සටහනක් අපේ මනසේ නේද පුද්ගලයා කෙනා කියනකම සිහි වෙන්නේ අපි බලන හින්දා නේද මේක ඇත්ත පේන්නේ නැති කියලා මෙනෙහි කලයි කෙරුවට කෙරුවට මැකෙන්නේ එකම තැන ඒ සම්මතිය අඩුකමේ ලක්ෂණය ඒ නිසා හුස්ම පාර නොදෙනී යනවා කියන එකක් වෙන්නේ නැහැ සති නිමිති හොඳට හිත තියාගෙන හිත වඩලා හිත දුවන වේගය අඩු නම් තමන්ගේ කය ගැන අනිත් අය කය ගැන මෙනෙහි කරන්න විදර්ශනා කරන්න ආයත විදර්ශනා කරලා ආනාපාන සතිය වඩන මෙහෙම යනකොට සියලු සංස්කාරයන් සංසිඳීමෙන් අස්වාස ප්‍රස්වාසයේ සංසිඳනවා කියන තැනට එනකම්ම ගිය හැකි අස්වාස ප්‍රස්වාසයේ ප්‍රකටයි. අතරමඟදී හැංගෙන්නේ හැංගෙන්නේ අස්වාස ප්‍රස්වාසයේ විතරක්ම කළොත්. ඒකයි ඒකේ ප්‍රධානම ලක්ෂණය. ඊට පස්සේ අතුරු සංකූලතා කිව්වහම අපි නිකමට කියමු කෙනෙකුට මූණ හිරිවැටලා වගේ පේන්න පුළුවන් නහය හිරිවැටලා වගේ පේන්න පුළුවන් එක එක දේවල් වෙන්න පුළුවන්. ඒකෙන් කියන්නේ අපි මේ සති නිමිත්ත නිකන් අර කිටි කිටි හිත තද්ද කරලා අල්ලගෙන තියෙන්නේ. ඒ වෙලාවට හිතෙන්ම කය නිබරකට යුතුයි. සහල්ලු කළ යුතුයි. හිතෙන් අර සති නිමිත්ත තදට අහුවෙලා ඇති ඒක අතහරින්න. ඔළුව ගැක්කුම හැදෙනවනම් ඔළුවක එක්කම හැදෙනවා නම් ඒත් එහෙමයි උවමනාවෙන් අස්වාස ප්‍රස්වාස අරගෙන ඇති. එතකොට අවධානය ලිහිල් කරන්න. උවමනාව අයින් කරගන්න. ආන් ඒ වගේ ඔළුව එකක්ම හැදෙනවා නම් මූණ හිරිවැටල වගේ පෙනෙනවා නම් මේ වගේ නොයේ කාරණාවන් තේරුනොත් තේරුම් ගන්න සත්‍ය නිමිති හිත තියාගෙන ඉන්නේ කොහො උවමනාවෙන්ම අනවශ්‍ය අවධානය හෝ මේ වගේ ගති වෙනස් වෙලා ඇති. ඒ වගේ ඒවා ටිකක් එහාට මෙහාට කරලා බලන්න වෙනවා. සති භාවනාව වඩන අයුරුහා අනිකුත් භාවනාවන්හි වැදගත් බව ඇත්තටම ආනාපාන සති භාවනාව වගේම අනිකුත් භාවනා ක්‍රමත් අපිට කරන්න පුළුවන්. අනිකුත් භාවනා ක්‍රමත් අපිට කරන්න පුළුවන්. නමුත් මෙතනදී કોઈ කමටහන වැඩුවත් වොස්සග්ග පරිණාම කොට නිවනට නැඹුරුවක් කොට වඩනවා කියන කාරණාවක් තියෙයි. අන්න ඒකයි වඩාත්ම වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සරත් නෝර චේතවනාරාමේ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා රාශියක් පිණ්ඩපාත ගියා. යනකොට භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා තාම උදෑසන වැඩි පිණ්ඩපාත යන්න. මෙතන මේ අන්තොටු පිරිවැජියන්ගේ ආශ්‍රමයක් තියෙනවා. අපි ඒකට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරනවා නම් හොඳයි. කියලා ගියාම ඒ අන්තට පිරිවැජු කියනවා නුඹලගේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේත් මෛත්‍රී භාවනාව උගන්වනවා. උඩ යට සරස දස දිසාවන්ගේ අප්‍රමාණ වූ අවේරය වූ මෙත්සිත වඩන්නේ කියලා. අපේ ශාස්ත්‍රුන් වහන්සේත් අපිට උගන්වන උඩ යට සරස අප්‍රමාණ වූ අවේරය වූ මෙත්සිත වඩන්න කියලා. ඉතින් නුඹලාගේ ශාස්ත්‍රුන් වහන්සේගෙත් අපේ ශාස්ත්‍රුන් වහන්සේගෙත් මේ මෛත්‍රී භාවනාවේ ඉගෙනුමේ වෙනස මොකද්ද කියලා අහනවා භික්ෂුන් වහන්සේලා බැහැර කරන්නෙත් නැහැ එහෙමම ගන්නෙත් නැහැ නෝ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා විලාදි භාග්‍යතුන් වහන්සේ කියනවා මහණෙනි එසේ අහන අන්තොට පිරිවෙජ්ජයන්ට තොප මෙසේ උත්තර දිය යුතුයි ශ්‍රමණ භව ගෞතමී උඩයට සරස අප්‍රමාණ වූ ආවේරෝ මෙසිත වඩන්න කියනවා නිවනට නැඹුරු කොට ඔස්සග්ග පරිණාම කොට කියලා කියන්න කියනවා මේ ශාසනයේ මෛත්‍රී කමඨහන බහැර මෛත්‍රී කමඨහන අතර වෙනසක් නැහැ එකයි මේ දැන් අපි කරන ක්‍රමය නමුත් මේ මෛත්‍රී කමඨහන නිවනට නැඹුරුවක් කළොත් විතරයි ඒක මේ ශාසනයට අයිති මෛත්‍රී කමඨහන වෙන්නේ. මොකද්ද වස්සග්ග පරිණාම කොට කියන්නේ? නිවනට නැඹුරුවක් කොට කියන්නේ. දුක් වූ ස්කන්ධ ටික පිරිසිඳ දකින ස්කන්ධ එක්ක තියෙන කෙලෙස්ය ප්‍රහාණය කරමින් කෙලෙස් ඒ ක්ලේශයන්ගේ Nirodhe සාක්ෂාත් වෙන විදිහට මෙනෙහි කරමින් වැඩි යුතුයි. අපි දැන් ආනාපාන සතිය වඩලා ටිකකින් අර රූප ටික සම්මර්ෂණය කරලා ආයතනාපන සතිය වැඩි. ඒ වගේ අපි කියමු මෛත්‍රී කමඨහන අපි වඩනවා. මෛත්‍රී භාවනාව කළා හිතාමතාම එක නතර කරනවා අපි කියමු ඒ වඩනකොට අපිට ඇති වෙන සත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත අරමුණු අර විදිහටම ස්කන්ධ ටික හොඳට සම්මර්ෂණය කරනවා. ඒ රූපී ආහාර ප්‍රත්‍යයෙන් හටගෙන ආහාර නැතිව නැති වෙනවා කියලා බලනවා. යම් විඳීමක්, හැඳිනීමක්, කල්පනාවක් තියෙන මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ස්පර්ශ නැතිව නැති වෙනවා කියලා බලනවා. යම්ම දැනගැනිල්ලක් ඇත්තා මේ නාම රූප නිසා විඥානය ඇති වෙනවා නාම රූප දෙක නැති වුන නැති වෙනවා කියලා දන්නවා මේ විදිහට ස්කන්ධයත් ස්කන්ධයන්ගේ උදේ උදේත්වයත් බල බල මෛත්‍රී භාවනාව කරනවා. ඒකට කියනවා වස්සග්ග පරිණාම කොට කියලා. ස්කන්ධයත් ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් බලන්න බලන්න මේ රූපය මේ වේදනාව මේ නාම රූප දෙක සත්‍යයක් පුද්ගලයෙක් කෙනෙක් දෙයක් කියන කෙලෙසේ එන්නෙන් දුබල වෙනවා මෙතන අනාත්ම වූ හේතු ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටිකක් තියෙන්නේ කියලා දුක් වූ ස්කන්ධ ටික එන්නෙන්ද පිරිසිඳ දකිනවා. ස්කන්ධ ටික අරබය තියෙන කෙලෙස් ටික එන්නෙන්ද ප්‍රහාණය වෙනවා. කිසිම වෙලාවක හිතේ තියෙන කෙලෙස් අයින් කළා ස්කන්ධ ටික පිරිසිඳ දකින්න යන්න එපා. ස්කන්ධ ටික සම්මර්ෂණය කර කර කර කර බලලා කෙලෙස් ටික අයින් කරන්න. දුක පිරිසිඳ දැකලාම සමුදය දුරුකට යුතුය මිසක සමුදය දුරු කළා දුක පිරිසිඳ දකින්න හදන්න එපා. අද ලෝකේ කරන බලවත් වැරද්දක් මොකද්ද? සමුදය දුරු කළ දුක පිරිසිඳ දකින්න හදනවා. ඒ කියන්නේ හිතේ ඇති වෙන කෙලෙස් ටික නැති කළා නැති කළා මේ රූපය ඇත්ත බලන්න හදන එක. එහෙම නැහැ. හැම වෙලාවෙම විදර්ශනා කටයුත්තේ භවයෙන්. භවයෙන් කියලා කිව්වේ හිතේ උපදින අරමුණේ නෙවෙයි විදර්ශනා කරන්නේ. හැම වෙලාවෙම තමන්ගේ සිත ගෙහිල්ලා යම් වස්තුවක හෝ යම් තැනක හෝ යම් දෙයක හැපිලා පවතිනං ඒ හිත ගිහිල්ලා හැපිලා පවතින වස්තුවයි මෙනෙහිකට යුත්තේ මට තේරුණොත් මෙතන ඉඳලා යාළුවෙක් ඉන්නවා කියලා යාළුවෙක් ඉන්නවා කියලා සිහි වෙන සිත නෙමෙයි මෙනෙහි කරන මේක සිතුවිල්ලක් මේක මනෝ සම්පස්යෙන් හටගත්තේ හිතේ ඇතින විතරකයක් නේද කියලා හිතන්න එපා හිතුවා කියලා තේරුමක් නැහැ මේ හිතට පෙන්නන අරමුණට යන්න තමුණුත් එතන ඇත්ත පෙන්නන්න ඒ රූපේ ඇත්ත පෙන්නන්න ඒ රූපයේ ප්‍රත්‍ය සහිත බව පෙන්වන්න. ප්‍රත්‍යෙන් හටගත්තේ ඒ රූපයේ ප්‍රත්‍ය නිරුද්ධ වෙමින් නිරුද්ධ වෙනවා කියන එක පෙන්වන්න. එතකොට එතන රූපයේ ඇත්ත බලනකොට රූපයේ ඇත්ත දැකීම ටික ටික වර්ධනය වෙනවා. එතකොට මේ ඒ රූපය අරඹය තියෙන වැරදි මිම්ම ටික ටික දුබල වෙනවා. යම් කලක මෙහි රූපයේ ඇත්ත සම්පූර්ණම එළඹ සිටියානම් ඒ මොහොතෙම සමුදය සම්පූර්ණම දුරු වුණා. ඒ මොහොතෙම Nirodha කියන එක සම්පූර්ණම සාක්ෂාත් වුණා. මග කියන එක වැඩිලා ඉවරයි. එකක් කරනකොට හතරම වෙනවා එකට තියෙන්නේ. දුක පිරසෙන් දකිනකොට සමුදය දුර වෙලා සමුදය දුර වෙන නිරෝධය සාක්ෂාත් වෙලා නිරෝධය සාක්ෂාත් වෙනවා මග වැඩිලා. ඔය විදිහට බල බල මෛත්‍රී භාවනාව කරනවන ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගැනත් බුදු ගුණ මෙනෙහි කරනවා. හොඳට මෙනෙහි කළා හිතාමතාම නතර කළා ස්කන්ධෙන්ගේ උදේවැය බලනවා. නිවනට නැඹුරුවක් කොට ඕනම කමටහනක් ගන්න ඒ කමඨන අසුබය මරණය හැම එකක්ම එහෙමයි ඒක මේ ශාසනයේ උනේ ලෝකෝත්තර උනේ වොස්සග්ග පරිණාම කොට කියන තැන නිසායි නිවනට නැඹුරුවක් කොට කියන තැන නිසා ඒක කමඨහනට අමතරව විශේෂ නුවණකින්ම අල්ලාගත යුතුයමයි අල්ලාගත යුතුයමයි කියන කාරණාව මතක් කරනවා අනිත් කමඨහන් වලත් හැම එකකම ඒ විදිහටයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ එහෙනම් ගිලම්පස ටිකක් ස්වාමීන් වහන්සේලා වළඳලා එමු පොඩ්ඩක් විවේකයෙන් ඉන්නම්.